හොඳයි අපිට දැනගන්න ලැබුණා ප්‍රශ්න 13ක් තියෙනවා කියලා. ඉතින් අපි ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. අවසරයි ස්වාමින් වහන්ස. ගෞරවනීය ස්වාමින් වහන්ස. අද උදෑසන සක්මන. මම දකුණ ලෙස මෙනෙහි කරමින් මිනිත්තු 20ක් පමණ සක්මන් කළෙමි. පාදයේ ඔසවන මොහොතේ පටන් බිම තබන තෙක් සතිමත්ව කළෙමි. පාද මාරුවන විටද එසේමය. සතිය ක්‍රමයෙන් දියුණුවන බව දැනේ. මේ අතර පාදයේ තබන විට ඇති රළු බව, බර බව, උණුසුම් බව, මොලොක් බව වරහන් ඇතුලේ බිම ස්පර්ශ වන විට දුටුවෙමි. පාදය ඔසවන විට යවන විට සැහැල්ලු බව මොලොක් බව ඇදගෙන යන්නාක්සේ දැනීම සිදුවේ. ඊළඟට අරමුණ ඔසවනවා යවනවා ලෙස වෙනස් කළෙමි. මෙවිටද දැඩි අවධානයකින් සක්මන් සක්මන පහසුවෙන් කළෙමි. ඊළඟට පර්යංකයට ගියෙමි. ඒ වෙත යෑම සිටගෙන සිටීම ඉඳ ගැනීම සතියෙන් කළෙමි. හුස්ම රැල්ල වෙත අවධානය යොමු විය. නාසික අග්‍රය වෙතම යොමු වී ඇත. පහසුය. මෙවිටද කම්පන චංචල උණුසුම සිසිල් යනාදී ලක්ෂණ දැනේ. ඇතම් විට හුස්ම රැල්ල සිරස්වද ඇතම් විට තිරස්වද සිදුවේ. ප්‍රශ්නයක් නැත. ක්‍රමෙන් හුස්ම රැල්ල කෙටි වේ. නැති වේ. මෙහිදීද මුළු රැල්ල මෙහිදීද මුල මැද අග ලෙස දුටුවෙමි. සිතුවිලි ආවත් යයි. ඇතැම් විට ආශ්වාසය දැඩි සිරස් කණුවක්සේ පෙනෙයි. පෙනී නැති වී යයි. මම බලාගෙන සිටිමි. සතිය දුබල වී ඇත. sorry සතිය ප්‍රබල වී ඇත අරමුණ සිත මුහුණට මුහුණලා ඇත කිසිම කරදරයක් පීඩාවක් නැත සංහිඳියාවකි පැය එකහමාරක් පමණ මෙසේ සිටියෙමි මෙම යට ඕ ඇද වක්‍රයෙන් වේදනා දැනේ යට වූ පයෙන් පාදයෙන් වේදනාව දැනිනි. ටික ටික වැඩි වේ. පහසු පසුව සතියෙන් නැගිටෙමි. තෙරුවන් සරණයි. හොඳයි නිරීක්ෂණය කළා තියෙනවා හොඳට. දැන් ඔය යන ක්‍රමය හොඳටම හොඳයි. ඒ කියන්නේ අපි කොහොමත් ටික ටික ওই විදිහට විස්තර බලන්න මුල් තැන දෙන්න ඕනේ. අපි එක පාටම මේ විස්තර විස්තර බැලීමකින් තොරව එක පාට හිස් බවකට යන යන්න ඉක්මන් වෙන එකත් සුදුසු නෑ. මොකද අපි මේ ඔය විදිහට විස්තර දකින්න දකින්න තමයි සටහන් සටහන් ආකාර ඒවා ගෙවම් කරලා ඊළඟට මේ සාමාන්‍ය ලක්ෂණවලට එහෙම නැත්නම් පොදු ලක්ෂණවලට හිත ගාන්නට තැම්පත් වෙන්නේ. ඉතින් ඒ සාමාන්‍ය ලක්ෂණ වලට ආවහම ඒ කියන්නේ විශේෂයෙන් ඔය දැන් මුලින්ම තියෙන මුලින්ම අහුවෙන සාමාන්‍ය ලක්ෂණ වලට කලින් අහුවෙන ඔය පච්චත්ත ලක්ෂණ කියලා කියනවා මේ ඒ ඒ ධාතුන්ගේ තියෙන ඒවටම ආවේනික වෙච්ච ලක්ෂණ ටික. ඒව ටික දැන් ටික ටික අහුවෙලා තියෙනවා. සක්මන් භාවනාදී හොඳට අහුවෙලා තියෙනවා. පරයන්ක භාවනාදී හොඳට අහුවෙලා තියෙනවා. ඔය දැන් හොඳට මුලැමැදාග බලාගෙන ඉඳීම හරහාම තමයි අපිට අර බලාපොරොත්තු වෙන සමුදේ වය ධම්ම සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති මේ විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කරන ඒ කොටස සෑහෙන්න අපි එක්තරාන්දමකින් බහුලීකృత කරන්න ඕනේ. එතනින්දි තමයි අපිට මේකේ මේ හොඳට ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය හොඳට මනසට කාවදින්නේ. එහෙම නැතුව අපි එකපාරට කඩාගෙන අතෙන්ට අපි මුකුත් අරමුණු නොගන්නා තැනකට ගියාම අර අවශ්‍ය කරන අවබෝධය අපි අපි ගාව තාම මේ ප්‍රබල වෙලා නැහැ, දියුණු වෙලා නැහැ. එකක් අර මේ නිකන් ඉදෙන්න නොදී අමුයෙන් කඩලා මේ දුම්ගස්සලා හැදුවා වගේ තත්ත්වයක් එතකොට තියෙන්නේ. ඒ නිසා එහෙම නෙමෙයි. අපි කලබලයක් වෙන්න දෙයක් නැහැ. මේ දේ අපි හොඳට නිරීක්ෂණය කරනකොට මේ සංස්කාරයන්ගේ ස්වභාවය හොඳට අපි නැවත නැවත අස්පනා අපිට දකිනකොට ඒ හරහා තමයි අපිට ක්‍රමක්‍රමයෙන් මේ නිබ්බිදා ඥානයක් ඒ විදිහට අපිට ඇවිල්ලා ක්‍රමක්‍රමයෙන් තමයි ඒක ඇතහැරෙන්න ඕනේ. මේ හින්දා මේ කරගෙන යන විදිය හොඳයි. කලබල නොවි දිගට කරගෙන යන්න කියලා තමයි කියන්නේ. දේරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. අද දින උදේ පරයන්කේදී ඌ සිදුවීමක් පහදා ගැනීම සඳහායි. අද උදේ ඉහළ සක්මන් මළුවේ පැයක සාර්ථක සක්මන් භාවනාවක් සිදු කර එම අභිමුඛයේම පරයන්ක භාවනාව සඳහා පරයන්කේ වාඩි වුනේමි. වාඩි වී සුපුරුදු පරිදි పూర్ව කෘතිය සිදු කර ආස්වාස පාස්වාස හඳුනා ගැනීමට උත්සාහ ගතිමි. ආරම්භ කිරීමට උත්සාහ කිරීමේදී ම අමුත්තක් දැනිනි. මම සතිමත්ව ධානයක හෝ සිටින බව වැටහිනි. මට එවෙලේම ගරුතර නායක හිමිපාණන් අපට උපදෙස් දීමේදී සමාධිය පිහිටා ඇතනම් ආස්වාසය ප්‍රාස්වාසය පහුරු ගහන්න යන්න එපා කී උපදේශය සීපත් වූව. ඌ අතර මම කිසිම අපහසුාවක් නොමැතිව ආස්වාසය ප්‍රස්වාසය පහුරු නොගහ ආස්වාසය ප්‍රස්වාසයේ ස්වභාවය නොසොයා කෙලින්ම පරයන්ක භාවනාව කරගෙන ගිය අතර මට පර්යංක භාවනාව පැයක කාලයක් පවත්වාගෙන ගොස් පහළට ආයුතු නිසා පැයකින් පර්යංකයෙන් නැගිටෙමි. අවශ්‍ය ඌවේ නම් තවදුරටත් සිටිය හැකි බව දැනිනි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම தত্ত্বය මට පහදා දෙන්න. පහදලා දෙන්න දෙයක්වත් නැහැ. ඉතින් හොඳට සක්මන කරනවාම ඉතින් සෑහෙන්න සතිය දියුණු වෙනවා. එතකොට හිත සෑහෙන්න විතර්ක වලින් අත මිදෙනවා. එතකොට අපි දැනටමත් අවශ්‍ය කරන විදිහට අපේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගෙන තමයි පරයන්ක භාවනාවට එළඹෙන්නේ. එතකොට ඉතින් ආයේ ආනාපානයේ අර ගොරෝසු මට්ටමින් නෙමෙයි බොහොම සියුම් මට්ටමකට දැන් සංසිඳිලායි තියෙන්නේ. ඒ නිසායි තමයි ඔය ලොකු සයනාසය කියන්නේ ඒ සංසිඳිච්ච වෙලාවට අපි නැවතත් ආනාපානයේ පහුරු ගාලා හයියෙන් හුස්ම ගන්න ගියොත් ඔක්කොම ටික අවුල් වෙනවා. ඉතින් දැන් මේ தත්ත්වය අත්දැකලා තියෙන්නේ ඒ සක්මන් භාවනාවේ ප්‍රතිඵලය හොඳට පරයන්ක භාවනාවට එකතු වෙච්ච අවස්ථාවක් තමයි මේ අත්දැකලා තියෙන්නේ. ඒ නිසා ඉතින් ඔක ප්‍රශ්නයක් කරගන්න එපා. ඕක ඉතින් ආශිර්වාදයක්. ඒකයි ඒ කියන්නේ සක්මන් භාවනාව අත්‍යවශ්‍යයි කියලා කියන්නේ ඒකයි. මොකද සක්මන් භාවනාව බොහොම අභියෝග අභියෝගශීලී. ඉතින් ඒකෙදි අපිට හොඳට සතිමත් වෙන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම සෑහෙන මේ හැකියාවක් තියෙනවා පරයන්ක භාවනාව සෑහෙන ඉක්මනට එහෙම නැත්නම් සෑහෙන ප්‍රබලව අත්දක ගන්න මේ අපිට හැකියාව තියෙනවා. ඒ නිසා ඉතින් ඒ தත්ත්වය තමයි ඔය වෙලා තියෙන්නේ. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. මම දන්නේ ප්‍රශ්නේ තියෙන. ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඇත්තටම මෙතන මොකුත් ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒ කියන්නේ සක්මන් භාවනාව හොඳින් කරලා තිනවා. අනිවාර්යෙන් ඒ ඒ සමාහිත වෙච්ච බව ඔන්න දැන් පරයන්ක භාවනාවේදී හොඳට අත්දැකලා තියෙනවා. එච්චරයි වෙලා තියෙන්නේ. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නය අරමුණ සංසිදී ගිය පසු සමහර අවස්ථාවන්හිදී සිතුවිලි දෝරේ ගලා යයි. කිසිම ආයුධයක් නැති වරහන් ඇතුලේ අරමුණ සහ මෙනෙහි කිරීම වැනි මේ අවස්ථාවේදී ඒ දෙස බලා සිටීම විනා වෙන කල හැක්කක් නොදැනේ. දෙවෙනි ප්‍රශ්නය චේතනා යනු සිතවිල්ලක් ආවිට ඒ ගැන වරහන් ඇතුලේ ප්‍රපංච කල්පනා කිරීමදැයි පැහැදිලි කර දෙන සේක්වා. තෙරුවන් සරණයි. දැන් අර පළවෙනි ප්‍රශ්නය ගැන කියද්දී ඉතින් ඒක ඇත්තටම දෙකටම සම්බන්ධයි. ඒකටම එකම පිළිතුරක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ක්‍රමක්‍රමයෙන් දැන් අපි ආනාපාන සතිය නම් මූල කර්මස්ථානයේ ඕක දිගේ ගිහිල්ලා හොඳට ඉතින් ආනාපානේ සංසිඳුණාට පස්සේ අවශ්‍ය නම් ඉතින් අපිට පුළුවන් වේදනානුපසනාවකට පෙළඹිලා අපේ කයේ සිදුවන යම් යම් සංවේදනාවල දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඊළඟට අපි ඕකත් කරගෙන යනකොට ඔයවත් ටික සංසිඳිලා දැන් සෑහෙන සංසිඳිච්ච විවේකී මනසක් ඇති වෙනවා. ඉතින් ඔය වෙලාවේදී දැන් හිතට කලිනුත් මම මීට කලින් සාකච්ඡා කරලා විස්තර කරා වගේ දැන් මේ අපේ විඥාණය කියන එකට පවතින තැනක් එයා නිතරම හොයනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් එදිනෙදා කටයුතු කරද්දී නම් ඉතින් ඒ හම්බෙන දේවල් අපි ඇහින් ගන්න රූප මත විඥානය තියෙනවා. ඉතින් චක්කු විඥානය කියලා අපි කියනවා. ඊට කනට ඇහෙන ශබ්ද මත ඉතින් විඥානය පවතිනවා. සෝත විඥානය කියලා කියනවා. ඉතින් ওই විදිහට ඊළඟට අපි චේතනා පූර්වක අපි එක එක දේවල් හිතනකොට කතන්දර ගොතනකොට සිහින මවනකොට ඔන්න ඒ තුල මේ මනෝ විඥානයේ වශයෙන් පවතිනවා. දැන් අපි මේ භාවනාව හරහා ඔය සියල්ල බොහොම ක්‍රමානුකූලව සමනයකටපත් වෙනවා. ක්‍රමානුකූලව දැන් මේ විඥාණයට දැස ගන්න තැනක් නැති වෙනවා. අන්න ඒ අවස්ථාවේදී දැන් බුදුරජාණන් වහන්සේ ඔය චේතනා සූත්‍රයේදී එහෙම විස්තර කරනවා ඔය චේතනාවකුත් නැහැ. කියන්නේ අපි අතින් දාලා මෙන්න මේක කරන්න ඕනේ කියලා අපි හිතාලා කරන දේකුත් නැත්තම් ඊළඟට නිකන් ආපු ප්‍රකල්පනා ප්‍රකල්පනා කියලා මට තේරෙන විදිහට බුදුරජාණන් වහන්සේ අදහස් කරන්නේ නිකන් ගලාගෙන ආපු යම්සි චිත්ත ධාරාවක්. හරි සිතුවිලි ධාරාවකුත් නැත්තම් ඉබේ ආපු දේකුත් නැත්තම් අනේ ඒ අවස්ථාවේදී මේ අනුසය ධර්මයන් පදනම් කරගෙන හිත පවතිනවා. අනුසය ධර්මයන් පදනම් කරගෙන විඥාණය හිට ගන්නවා, පවතිනවා. අන්න එතකොට තමයි ඔය අපිට දැනෙන්නේ ඔන්න දැන් මුකුත් අපි හිතලා කරෙත් නෑ. හිතලා කියන්නේ ගෝමනාවෙන් මුකුත් හිතුවෙත් නෑ. ළඟට කලින් ආපු යම්සි සිතුවිලි මේ ප්‍රමාණයකුත් නෑ. දැන් යම්සි අන්දමක සංසිඳීමක් අත්දැක්කා. ඔන්න එකපාරටම ඔන්න හිතුවිලි ධාරාවක් ඔන්න දෝරේ ගලන්න පටන් ගන්නවා. එතකොට ඉතින් අර ලොක්සානසි කියනවා වගේ මේ එකක්වත් මම නෙමෙයි මේ එකක්වත් මගේ නෙමෙයි කියලා අර තියෙන අර නිකන් වමනයක් එළියට යනවා වගේ හේම්ම අත්හැරලා දාන්නයි තියෙන්නේ. ඉතින් ඊළඟ ප්‍රශ්නේ අහනවා මොකද්ද ඊළඟ දෙවෙනි ප්‍රශ්نين අහන්නේ? චේතනා යනු සිතිවිල්ලක්. හරි. දැන් චේතනා කියන්නේ සිතවිල්ලක්ම කියන්නත් බෑ චේතනා කියන්නේ ඇත්තටම සිතවිල්ලක ওই චේතනා අනිවාර්යෙන් තියෙනවා චේතනාව සාමාන්‍යයෙන් විස්තර කරද්දී විස්තර කරන්නේ මේ දැන් අපි මොකක් හරි වැඩක් කරනකොට දැන් උපමාවකින් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ඔය වඩු මේ ප්‍රධාන වඩුවෙක් ඉන්නවා ඒ අපි හිතමු යාට තව යාගේ යටතේ තව වඩු කාර්මිකෝ තව කීප දෙනෙකුත් ඉන්නවා. ඉතින් එයා මොකද කරන්නේ? ඒ වඩු කාර්මිකයින්ටත් දෙනවා එක එක වැඩ පවරනවා. එයාත් ප්‍රධාන වැඩක් කරනවා. අන්න ඒ වගේ මේ චේතනාව තමයි මුල් වෙලා අපි මේ සිතීමේ සිතීම අනුව ඒ කියන්නේ ක්‍රියා කිරීමේ කායික වාචික වාචසික මානසිකමේ සම්පූර්ණ සිදුවීමේදී මූලිකත්වයේ අරගෙන අපිව මෙහෙවීමක් කරන්නේ. එහෙම නැත්නම් ක්‍රියාශක්තියක් වශයෙන් චේතනාව මේ කටයුතු කරනවා. ඉතින් ඒ විදිහට පටන් ගන්න පටන් ගන්න චේතනාව ඊළඟට ඉතින් තව තව ඉතින් අපි ඕකට අරමුණු දාලා මේ වෙන වෙන විතර්කයන් ඔස්සේ වෙන වෙන අරමුණු ඔස්සේ වෙන වෙන සංඥාවන් ඔස්සේ තව තව ඉතින් ඕක ප්‍රබලව විහිදලා ගියාම ඔන්න අපි කියනවා ඔන්න ප්‍රපංච මට්ටමටපත් වෙලයි කියලා. ඒ කියන්නේ මේක දැන් අතුයිතේ ලියලලා බොහොම අපිව වටා පැතිරලා තියෙන්නේ. අනේ එතකොට ඉතින් හොයාගන්න බෑ දැන් මේ මේ මට්ටම කොහෙන්ද ආවේ? හිතාගන්න බෑ මෙච්චර මේ පඹගාලක පැටලෙන්න පැටලුණා කොහෙන්ද මේක පටන් ගත්තේ කියලා හිතාගන්න බෑ. ඒක ඉතින් බුදුන් වහන්සේ විස්තර කරනවා අර අ කියන්නේ ප්‍රපංච වලින් මේ තනත්තාව වසා ගන්නවා දැන්. ප්‍රපංච වලින් මෙයාව නතු කරගන්න. අන්න ඒ මට්ටමක් තමයි අපි සාමාන්‍යයෙන් ප්‍රපංච කියන එකේදී විස්තර කරන්නේ. මේ මට්ටම තමයි සාමාන්‍යයෙන් අපි මේ හඳුන්වන්නේ. චේතනා කියලා කියන්නේ ඊට බොහොම ප්‍රාථමික මට්ටමේ මේ මේ සිතුවිලි දාමය පටන් ගන්න මුල්ම හරිය තියෙන කැලලක් කියලා කියන්න පුළුවන්. ගරුදර ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. ස්වාමින් වහන්සේ ආනාපාන සතිය මාගේ කර්මස්ථානයේ වෙමි. ආස්වාසයට වඩා ප්‍රස්වාසය මට හොඳින් දැනේ. ආස්වාසය ආයාසෙන් බැලීමට ගිය විට හිසට බරගතියක් දැනේ. සමහරක් විට ආයාස නොකර ආස්වාසය දැනේ. ඒ සමගම පිම්බීම හැකිලීමට හොඳින් දැනේ. මම භාවනාවට ඉඳගත් පසු ආස්වාසයේ ප්‍රස්වාසයේ දිග කෙටි බව මෙනෙහි කරමි. ඊට පසු නොදැනුවත්ම හුස්ම රැල්ල නොදෙනී යයි. සිටිවිලි පැමිණෙයි. ඒවා නොසලකා හරිමි. තවත් මොහතක හුස්ම රැල්ලා සිටිවිල්ලත් නොදැනේ. මම ඉන්න බව වැටහෙ. මම ආස්වාසේ ආයාසෙන් බැලීමට යෑම නිසා හිසේ බරගතිය එන බැවින් පිම්බීම හැකිලිම කර්මස්ථානය කර ගැනීම සුදුසුද මට භාවනාව ඉදිරියට කරගෙන යෑමට ගරුතර ස්වාමින් වහන්සේගෙන් කරුණාවෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ භවයේ හෝ ඉක්මන් භවයකදී නිවන් මඟ සැලසේවයි ප්‍රාර්ථනා කරමි. කියන්න තියෙන්නේ දැන් හැබැයි මේ කියන යෝගියා දැන් මේ ආනාපාන සතියෙත් සෑහෙන සාර්ථක මට්ටමකට ඇවිල්ලා තියෙනවා. හැබැයි යම් තැනක වැරදුනහම යාටම තේරෙනවා මේ අ අන්න එතකොට මේ හිසේ බරගතියක් එනවා කියලා යාටම තේරලක් තියෙනවා. හැබැයි එහි බරගතිය වළක්වගෙන බොහොම අනායාසයෙන් බලපු අවස්ථාවක සංසිඳිලක් තියෙනවා. එහෙනම් දැන් මේක දෙපැත්තම තේරලා තියෙනවා. එනිසා තව ටිකක් උත්සාහ කරලා බැලුවොත් මම හිතන්නේ හොඳයි මේ මේ පාරෙන් යන්නත් පුළුවන්කම තියෙනවා. මොකද දැන් Tamanටම තේරෙනවා මොකද්ද මේකේ පවත්වන්න ඕනේ වීරය මට්ටම කියලා Tamanටම තේරෙනවා. මොකද එකපාරට කර්මස්ථානේ මාරු කරනවට වඩා දැන් දැන් Tamanට හොඳ පාරක් පුරුදු පාරක් හම්බෙලා තියෙනවා. මේක දැන් එක්තරා මට්ටමක් තියෙනවා වීර්යය ඒ මට්ටමට වැඩි කරොත් ඔන්න ඔළුව බර ගතියෙනවා. එහෙනම් ගාන්ට මේක පවත්ගෙන ගියොත් අනායාස මට්ටමේදී ඔන්න ගාන්ට ආනාපාන සංසිඳෙනවා. ඒ නිසා මම නම් හිතනවා කර්මස්ථානේ මාරු කරනවට වඩා මෙතන පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් කරලා වැඩේ කරගෙන යන්න පුළුවන් කියලා තමයි තේරෙන්නේ. කාගෙත් දන්නේ ප්‍රශ්නේ. ආ. ඒ කියන්නේ අර ආස්වාස් කරනකොට මම ඒක වුණාට වඩා බලන්න යනවා නම් තමයි තමයි අමාරු. ඒක තමයි. ඒක පොඩ්ඩක් උති මුලදී තියෙනවා. ඒ කියන්නේ අපි උවමනට වඩා දැන් උනන්දු වැඩි වෙලා දැන් ඒකයි තියෙන්නේ. හැබැයි ඕක ටිකක් කල් යනකොට ඉතින් Tamanටම තේරෙනවා මේක මෙහෙම නෙමෙයි කරගන්න තියෙන්නේ. ඒ කියන්නේ මම මේක උනන්දුව මෙතනට දාලා, වීරිය මෙතනට දාලා කරන්න ගියොත් අමාරු වෙනවා. එහෙම නෙමෙයි. දැන් මම පොඩ්ඩක් සංසිඳලා ඉස්සෙල්ලා එකපාරටම ආනාපානෙට හිත තියන්නේ නැතුව පොඩ්ඩක් නිකන් ওই කයේ තියෙන නිකන් කය කියන්නේ ශරීරයේ වදින තැන්වලට දැන් ඇඟේ මේ ඇඳුම් වදින තැන්වලට ඊළඟට තොල් වදින තැන්වලට මේ ඇස්පිල්ලම් වදින මේ පියාටු වදින තැන්වලට ඔය වගේ ටිකක් හිත දාලා නිකන් හිත පොඩ්ඩක් සමනය කරගන්න. නිකන් කියන්නේ ඔව් සමනය කරගන්න. ඊට පස්සේ නිකන් අර එහෙම ඉන්න ගමන් නිකන් හොරාට වගේ බලන්න මෙතන මොකද වෙන්නේ කියලා. අර ඒ වගේ නිකන් උපක්‍රමශීලී වෙන්න වෙනවා. අපි අර ඕන් වඩා දාලා ගන්න ගියොත් අපි උනන්දුව වැඩි එතකොට. එහෙනම් මේ මම නම් හිතන්නේ අරකට යනවට වඩා දැන් මේකෙන් සාර්ථකත්වයකුත් ලැබිලක් තියෙනවා. දැන් ඔතන පොඩි එහෙ මෙහෙ කිරීමක් කළා කරගන්න පුළුවන් වෙයි. තව ටිකක් ඒ කියන්නේ මේ මේකත් දෙක කියන්නේ මේ පුරුදු වෙන්න පුරුදු වෙනකොට Tamante ඒ අවශ්‍ය කරන පදම අහු වෙනවා. හොඳයි. තේරුණා සර්. ගරුතර ස්වාමින් වහන්සේ මම පර්යංක භාවනාවේදී ආස්වාස ප්‍රස්වාස බලමින් සිටින විට ආස්වාසයේ දිග බවත් ප්‍රස්වාසයේ කෙටි බවත් උණුසුම් සිසිල් ගතියත් හොඳින් දැනෙමින් සිටින මොහොතක මගේ ඇස් එකවරම ඇතුළට ගමන් කර කල අතර ඒ මොහොතේ මුළු අවකාශයම තනි කළුවරක් වී ඇඟ හිරිවැටීමක් වාගේ දැනෙන්නට විය. නමුත් සුවල්ප මොහොතකින් නැවතත් ක්‍රමයෙන් ඇස් බුරුල් වී පුරුදු ස්වභාවයට පත්විය. මේ ආකාරයට පර්යංක දෙක තුනකදීම අත්දැක්කෙමි. මගේ භාවනා ක්‍රමයේ වරදක් ඇතිද? එසේනම් කරුණාවෙන් පහදා දෙනමෙන් ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. කාගෙත් දන්නේ නැහැ මේ ටික විස්තර මදි ඇත්තටම. අනාර ඒ කියන්නේ දැන් මේ ආනාපාන සතිය සංසිඳනකොටද ওই தත්ත්වය ආවේ නැත්නම් ආනාපානේ කියන්නේ මුලදී ඔන්න දිග කෙටි බව තේරෙනවා එහෙම නැත්නම් ඊළඟට තමන් හොඳට මුලැමැදාග බලාගෙන යනවා එහෙම අවස්ථාවකදී උනේ මොන වගේ අවස්ථාවකදී උනේ එහෙම අවස්ථාවක ස්වාමීන් වහන්සේ නිකන් බලමින් ඉන්න අතරතුරේදී බලමින් ඉන්න අතරතුරේදී එහෙමයි ස්වාමීන් වහන්සේ නිකන් තමන් නිකන් ඒ වෙත ඇදිලා ගියා වගේ දෙයක් දුන්නේ නැත්නම් එහෙමයි ආහා දැන් කොහොමද පොඩ්ඩක් තාම විස්තර කරන්න මේ කියන්නේ මේ හරියමද ඇස් මං පිටින් බලන කෙනෙකුට මගේ ඇස් ඇතුළට ගියා වගේ තේරෙනවද දන්නේ නැහැ මට තේරෙන්නේ කාට හරි පේන වගේ ඒ තරමටම ඇතුළටම යනවා ගිහිල්ලා ඒ වෙලාවට මුළු පළාතම නිකන් නිකන් කරවලක් නෙමෙයි ඒක කියන්න බැරි තරම් කරවලක් වෙලා හැබැයි මොහොතේ මේක එක මොහොතෙන් ඒක නැති වෙලා ආපහු වෙන්දා ඉන්න විදිහකටම එනවා. දැන් ඒකේ කලවරට ගියාම බය හිතුණාද? නෑ එහෙම හිතුන්නේ මං ඒක ආයි මට බලන්න ඕන කියලා හිතුණා. මේ ඒ වුණාට එහෙම වුණේ නෑ ඒ වෙලාවට නැතුණ හැබැයි ආයි දෙසරයක් විතර පරයන්ක දෙකකදී විතර ඒ தත්ත්වෙටම ආවා ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මෑනියෝක කරගෙන යනකොට දැන් නිකන් උණුසුම් සිසිල් ගති බල බලද හිටියේ නැත්නම් නිකම්ම මෙතන නාසිකාග්‍රේ හිත තියාගෙනද හිටියේ ඒ වගේ කොහොමද හිටියේ එහෙමයි ස්වාමිනාසේ මගේ මට උණුසුම් සිසිල් එහෙම දැනුණා දිග කොට බව දැනුණා ඒව බල බල ඉන්න මොහොතක තමයි ස්වාමින්වහන්සේ එහෙම වුනේ ක්‍රම කීපයකට ඉතින් වෙන්න පුළුවන් සමත පැත්තෙන් නම් ඉතින් එකපාරට අර පොඩ්ඩක් නිමිති පැත්තකින් ගිහිල්ලා යන්නත් පුළුවන්. තව ටිකක් කරලා බලන්න මේ. ඒ කියන්නේ ඔතනට කියන ඕම තත්ත්වයක් ආවා කියලා බයක් හිතේ නැත්තම් පොඩ්ඩක් කරලා බලන්න මේ තමන් සමහරලාට කලින් පුරුදු කරපු භවනා ක්‍රමයක් ඔස්සේ යනව වෙන්නත් පුළුවන්. සංසාරේ පුරුදු කරපු යමක් ඔස්සේ වෙනව වෙන්නත් පුළුවන්. එහෙමයි. එකපාරටම තාම ඒ කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා මේ තොරතුරු මදි වගේ ගතියක් මට තේරෙන්නේ. තව ටිකක් කරලා බලන්න. ඊළඟට සූදානම් වෙලා යන්න. ඒ කියන්නේ මේ මේ වගේ මට්ටමක් එනවා එන්න හැකියාව තියෙනවා. තව ටිකක් අර ඒ ඒ මට්ටමේදී සතිය පවත්වන්න. හොඳට පරයන්ක භාවනාවට එළඹෙන්න කලින් හොඳට තව සතිමත් වෙලා එන්න සක්මන් භාවනාව යෙදিলা. හොඳට සක්මන් භාවනාවේ යෙදিলা ඇවිල්ලා ඊළඟට පරයන්ක භාවනාව පටන් ගන්න අර හොඳ සෝදානම් ශරීරෙකින් දැන් මෙතෙන්ට යන්න ඉඩ තියෙනවා මෙන්න මේ හරිනකොට යන්න ඉඩ තියෙනවා කියලා පොඩ්ඩක් අර සෝදානම් ශරීරෙන් ඕක කරගෙන යන්න එතකොට ආයේ මෙතෙන්ට යද්දී තව ටිකක් විස්තර අහුවේ තව ස්වාමීන් වහන්සේ ඒ වෙලාවට ඇඟ හිරි හිරි වැටෙනවා වගේ වෙනවා ඇඟ හිරි වැටිලා වගේ යනවා තේරෙනවා ඒ කියන්නේ දැන් දැන් ඕක අත්දකින්නකොට මුළු ඇඟම ඒක ඇතුලේ වගේ නෙමෙයිද තේරෙන්නේ එහෙම දෙයක් නැහැ මොකුත්ම කරවලේ මුකුත්ම පේන්නේ නැහැ. මේ ඇඟ නිකන් හිරි වැටිගෙන තමයි මේ දේ වෙන්නේ. ඇඟත් එක්කම. මොකද නිකන් ඇඟට අප්‍රාණික බවක් එහෙම දැනනවද? එහෙම මොකද නෑ. එහෙම නෑ ස්වාමීන් කියන්නේ කායික දැන් ඔය ආනාපාන සතිය හරහා යම් කායික අපහසුතාවයක් නිසාවක වෙන්නත් පුළුවන්. නිකන් අර මේ සිහි විසක්ඥ මට්ටමට, ඒ කියන්නේ මේ කලන්තේ වගේ හැදෙන මේ එකක් කරකැවිල්ල වගේ හැදෙන්නේ. එහෙම දෙයක්, එහෙම தත්වයක් නෙමෙයිනේ නේ. නෑ නෑ ස්වාමීන් වහන්සේ. එහෙම වුණේ නැහැ. ඔව්. හොඳට සතිය තියෙනවා. සතිය හොඳට තියෙනවා. සතිය හොඳට තියෙනවා. මට නිින්ද ගිහින්නේ නැහැ. ඒ ටික හැම තිබුණා. ඇහැ ඒ නියම විදිහට S2 මේ ඇරීගෙන ආවහම වෙනදා විදිහටම අර භාවනාව එහෙමම කරගෙන ගියා. එහෙමයි සම. බලන්න ඕක අත්දැකලා බලන්න සමාවිත අර මම පුරුදු කරපු භාවනාවක් කරා යම් සමාධි මට්ටමක් නිකන් අර පුරුදු වෙලා තියෙන දෙයක් මතු වෙනව වෙන්නත් පුළුවන්. කරගෙන යන්න සතිය ඉස්සර කරගෙන යන්න. දැන් ඕකේ ඕකේ ගියත් සතියෙන් ඉන්න. එහෙමයි. සතියෙන් ඉන්න බය වෙන්න දෙයක් නැහැ. මොකද සතියෙන් අපිට දැන් ඕනම වෙලාවක සැකයක් ආවොත් ආයේ Tamanට ඉරියව්වෙන් Tamanගේ ඉරියව්වට හිත දාලා අර අරකින් අත මිදෙන්න පුළුවන්. එහෙමයි සාරණාස. ඒ කියන්නේ Taman පාලනය තියෙනවා ඇතුළේදී නේද? එහෙමයි සාරණාස. හොඳයි. ඒ ස්වාමින් වහන්ස පර්යංක භාවනාවේදී හුස්ම රැල්ලට සිත පිහිටුවා ක්‍රමෙන් හුස්ම රැල්ල සියුම් වී සිතුවිලි දුරින් දුරින් ඇවිත් යන ශාන්ත අවස්ථාවේ පැය භාගයක් විනාඩි 45ක් විතර යන විට කිසිත් හේතුවක් නොමැතිවම ඉරියව්ව මාරු කිරීමට සිටේ. ඒ අවස්ථාව සිත නලියන ස්වභාවයක් වැනිය. සමහර විට ඉරියව්ව වෙනස් නොකර බලෙන්ම හිටියත් ඉබේටම ඉරියව් මාරු වේ. මෙය වායෝ ධාතුවේ ස්වභාවයක් දැයි පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට අමා මහ නිවණින් සැනසීම ලැබේවා. වායෝ ධාතුවම කියන්න බෑ. ඉතින් අපිට කයේ කයේ කය විසින්ම එයාට හැදෙන්න වමනා නම් ඉතින් තමන් හිතලා කරන්නේත් නැත්නම් ඒක ඉතින් බරක් කරගන්න නැතුව ඉරව වෙනස් කරාට කමක් නැහැ. සතිය අඛණ්ඩව තියෙනවනම්. ඒ කියන්නේ දැන් කය මේක කය ඉරියව් වෙනස් කරනවා සතියෙන් තමන් යුක්තයි මේක තමන් හිතලා කරන දෙයක්ුත් නෙමෙයි මේ කය විසින්ම කරන දෙයක් අර බොඩි නොලෙජ් කියලා බුත් මේ කියන්නේ දැන් මේ කය විසින්ම දැන් එයාගේ මේ යම්සි හේතුවක් නිසා එයා සකස් කරගන්නවා ඒ නිසා ඒකට භාවනාවට හානියක් නැත්තම් වැරදක් නැහැ අර ගෙනියන සතිය කැඩෙනවා නම් තමයි මේ ඕකෙන් හානියක් තියෙන්නේ ඒ නිසා පොඩ්ඩක් දැන් ඕක වෙන වෙන වෙන අවස්ථාවේදී තමන් ගෙනියන භාවනාවට ලොකු හානියක් නැත්තම් ඔය ඉරියව්ව වෙනස් කරාට පස්සෙත් තමන්ගේ සතිය අඛණ්ඩව පවතිනවා නම් ඒ කියන්නේ මේ ඉරියව්ව වෙනස් කිරීම හරහා තමන්ට වෙච්ච බාධාවක් අතරතැබ්බයක් නැහැ. නිසා ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. දිගට කරගෙන යන්නයි තියෙන්නේ. ඕක නිකන් අතහැරලා දාන්න තියෙන. කයට ඒක කරගන්න කියන්න තමන් තමන්ගේ වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. හොඳයි. ගරුතර පින්වත් ස්වාමින් වහන්ස මගේ මූලික කර්මස්ථානය ආනාපාන සතියයි. භාවනාවේ මුල සිට විනාඩි 10ක් 15ක් පමණ යනතුරු මගේ සිත හුස්ම රැල්ලේ පවත්වා ගැනීම අසාර්ථකයි. සිත මට හොරෙන්ම බොහෝ දුර යනවා. බොහෝ උත්සාහ කළ කලාට පසු සමහර විට හුස්ම රැල්ලේ සිත රඳවා ගන්න හැකි වෙනවා. එවිට ටික වේලාවකට පසු කලාමැදිරි එළි වගේ නිල් පාට දම් පාට තරුවැනි දේවල් දිලිසී ෂණයක් පැවති නැතුව යනවා. මේවා වැල නොකැඩී ටික වේලාවක් පේනවා. මේ මාගේ සිතමවන මායාවක්ද? මා යන්නේ වැරදි මාර්ගයකද? කරුණාවෙන් පහදා දෙන්න. තව ප්‍රශ්න දෙකක් තියෙනවා ඒකේ. හොඳයි. කාගෙද දන්නේ ප්‍රශ්නේ නේද? පණ්ඩිත පණ්ඩිත හරිද? ආ. මේ ටිකක් ඈත ඉන්නේ. මීට කලින් මෑනියෝ භවනා කරලා තිනවද? මේ පළවෙනි වතාවටද කරන්නේ? නැහැ ස්වාමීන් වහන්සේ. උඟක් කල් කරලා තිනවද? කරලා තිනවා. මේ මීට කලින් මොන හරි සමත භාවනා කරලා තිනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. මොනවාද කරලා තියෙන්නේ? මේ මේ විදිහටම මේ ආනාපාන සතිය තමයි කරලා තියෙන්නේ. ඔව් ආනාපාන සතිය කරන විදිය පොඩ්ඩක් කියන්න බලන්න. හුස්ම ආශ්වාස කරනවා කියලා දැනගෙන කරනවා ප්‍රාශ්වාස කරනවා කියලා දැනගෙන කරනවා. ඔව්. ඒකම එච්චරයි කරන්නේ. එච්චරයි. එච්චරයි. ඊළඟට ඒ කියන්නේ මේකේ මුකුත් Tamanට තේරෙන්නේ නැහැ වදින තැන් මුකුත් තේරෙන්නේ නැහැ කෙටි දිග ඒවා මුකුත් තේරෙන්නේ නැහැ උණුසුම් සිසිල් ගතිය මුකුත් තේරෙන්නේ නැහැ අරක විතරයි තියෙන්නේ නෑ ඒව තේරෙනවා මේ නාසිකාග්‍රය කියලා එහෙමට තේරෙන්නේ නැහැ සමහරලාට මේ උගුර පැත්තේ තමයි වැදෙනවා දැනෙන්නේ සමහරලාට නහයේ මැද හරිය දැනෙනවා නමුත් එක තැනක නෙවෙයි ප්‍රාශ්වාසයේ හැප්පෙන තැනක් කොයි වෙලාවකවත් ප්‍රකට වෙලා නැහැ හරි ප්‍රශ්නේ මේ දිගට කරගෙන යන්න මේ ඔය හැපෙන තැන් වලට දැනෙන දේවල් වලට මුල් මුල් තැන දීලා යන්න. ඔය අනම්මනම් එළිය ආවට ඔය ගණන් ගන්න එපා. ඔය එම්ම අතාරින්න ඕව ඔස්සේ යන්න එපා. එහෙමයි. එතනින් එහාට යන්නේ කොහොමද කියලා කොහොමද කියන්නේ දැන් දැන් මෑණියන්ට තේරෙනවානේ හුස්ම ගන්නකොට දැන් ඔන්න ආස්වාස ඊළඟට හුස්ම හෙලනකොට ප්‍රස්වාස කියලා දැන් ඔය ඔය වැඩේ දිගට කරගෙන යනවා ඊළඟට ඊළඟට Taman තේරෙන ඔන්න ආස්වාසය ටිකක් දිගට තේරෙනවා ප්‍රස්වාසය ටිකක් කොටට තේරෙනවා ඒ වගේ දෙක අතර යම් යම් සියුම් වෙනස්කම් පවා වැටහෙන්න අවශ්‍යයි එහෙමයි ඊළඟට ඔය කියන්නේ ඒක ගැන හොඳ අවධානයෙන් සතියෙන් ඉන්නකොට ඔය සියුම් වෙනස්කම් Tamanට වැටහෙන්න ගන්නවා ඊළඟට තවදුරටත් ඕක හොඳට වැටහෙනකොට ආස්වාසය මුලම කියන්නේ සියුම් මට්ටමින්ම ඇති වෙන හරියෙන්ම අල්ලගන්න උත්සාහ කරන්න. කියන්නේ මුලටම ඇදලා මේ කොහෙන් කොයි හරියෙන්ද මේක දැන් මේ පටන් ගන්නෙ. Tamanට මුලින් තේරෙන්නේ ගොරෝසු හරිය. ඒ වෙනුවට දැන් මේ බලන්න බොහොම සියුම්ම වැටෙන හරියටම හිත යොදලා මේ කොහොමද මේ සියුම්ම වැටෙන්නේ අන්න එතනින් නම් දැනෙන්නේ කොහොමද? එතනින් නම් ඔන්න ටික ටික රළුව දැනෙනවා. ඊළඟට ඔන්න ආයෙ නැවත සියුම් වෙලා යනවා. අන්න ඒ විදිහට මේ මුළු ආස්වාසයේම හිත පවත්වන්න. අර මුළු ප්‍රස්වාසයේම හිත පවත්වන්න. අර වෙන වෙන දේවල් ආවට ඒවට හිත යවන්න එපා. ඒක නොදැනීම ස්වාමීන් වහන්සේ උඟ වෙලාව සමහරලාට විනාඩි දෙක තුනක් ගියාට පස්සේ මම දන්නේත් මෙහෙම මේ හිත ගිහිල්ලා කියලා. ඔව් ඒක හරි. ඒ කියන්නේ දැන් මුලදී වෙන වෙන අරමුණු ඔස්සේ හිත යනවා. ඒක ඉතින් සතියෙන් තමයි පස්සේ හදලා දෙන්නේ. දැන් පුළුවන් වෙච්ච වෙලාවේ සතිය තියෙන වෙලාවේ පුළුවන් තරම් අරකට එක්ක ඉන්න හිතට ඒ වැඩේ දෙන්න. හිතට මේ කාර්යය පවරන්න දැන් මෙයාට මේ මේක තමයි කරන්න තියෙන්නේ කියලා. එතකොට හිතට පිට යන්න වෙලාවක් මදි වෙනවා. මොකද මෙතන දැන් වැඩක් තියෙනවනේ කරන්න. හොඳයි. හොඳයි. ස්වාමින් වහන්සේ ඒකේ දෙවෙනි ප්‍රශ්නේ සතිය යනු සිහියද? කරුණාකර විස්තර කර දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔව් එළඹ සිටි සිහිය තමයි. සතිය කියන්නේ එළඹ සිටි සිහිය. ඒ කියන්නේ අතීතයේත් නෙමෙයි අනාගතයේත් නෙමෙයි මේ වර්තමානයේ එළඹ සිටි සිහිය. නැහැ ඔය මම මගේ ප්‍රශ්නේම තමයි. තුන්වෙනි එක පොඩි ළමයෙකුගේ හුරතල් බස් ඇහෙන විට මාගේ මුණුබුරාගේ කුඩා අවදිය මතක් වෙනවා. මම එම සුන්දර අතීතයේ මද වේලාවක් ගත කර නැවත සිහි එලවාගෙන භාවනාවට එනවා. මේ කෙලෙස් ඇවිස්සීමක්ද? මෙය අකුසලයක්ද? ඔබ වහන්සේගේ මේ මහඟු සේවය දිගින් දිගටම කරගෙන යෑමට තෙරුවන් සරණයි. නෑ ඉතින් Taman තේරුම් ගන්න තියෙන ඒක මතක් වුණා. මතක් වෙලා Taman නැවතත් ආනාපානෙට එනවනම් සතිය ගන්නට තේරවන අර ඒක මතක් වුණා කියලා එච්චර හානියක් වෙලා නැහැ. දැන් අපිට අර එක පාටකට ඉතින් ඔය ඔක්කොම වළක්වන්න බැහැනේ. මේ ඉතින් තමන්ගේ හිත සමාලාට බොහොම ප්‍රිය කරන යම් අරමුණු ඔස්සේ යන. ඉතින් අපි අපි හැබැයි ඒක මේ අනුමත කරන්න යන්න එපා. ඒකට ලොකු වටිනාකමක් දෙන්න යන්න එපා. දැන් මේ තමන් භවනා කරන කාලේ. නිසා දැන් ඒ අරමුණු ඒන අරමුණු ඔස්සේ අපි ඒවා අභිනන්දනය කරමින් කියන්නේ මේ ඒවට වටිනාකමක් දීලා ඒවා ඔස්සේ හිතමින් ඒවා ඔස්සේ සතුටු වෙමින් ඔන්න දිගට දිගට යනවනම් එතකොට මේ භාවනාව කඩාකප්පල් වෙනවා. එඳා ඒ ඒවට ඔන්න හිත ගියා. tamam දන්නෙත් නැතුව හිත ගියා. හිත ගිය බව දැනගත්ත ගමන් ඒක අත්හැරලා මේ සිතවීමක් සිතීමක් වගේ දෙයක් මාක්කයි වචනයක් ඕනනම් කියලා මෙතෙන්ට ගන්නයි තියෙන්නේ. මේ මුණුබුරා ගැන නෙමෙයි කවුරු ගැන බුදුහාඳුරුව ගැන මතක් වුණත් වැඩන්නේ මේ වෙලාවට. ආනාපාන සතිය කරද්දි කවුරු ගැන මතක් වුණත් වැඩන්නේ ආනාපාන සතිය විතරයි තියන්න තියෙන්නේ. අර ඒකයි මේ මුළු ලෝකෙම අමතක කළා මෙතෙන්ට ආපු අවස්ථාවක තමයි මේක සාර්ථක වෙන්නේ. <laughs> හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මා පළමුවෙන් ආනාපාන සති භාවනාව හුස්ම රැල්ලෙහි ඇතුල් වීම ආස්වාසයේ ලෙසත් පිටවීම ප්‍රස්වාසයේ ලෙසත් මෙනෙහි කරමින් කරගෙන ගියෙමි. එහෙත් හුස්ම රැල්ලේ ප්‍රකට බව තේරුම් ගැනීමට අපහසු වූ බැවින් උදරයේ පිම්බීම හැකිලිම සම්බන්ධ කොටගත් භාවනාව කිරීම ආරම්භ කළෙමි. උදරයේ පිම්බීම හැකිලිම අඩු ගොස් යන්තමට සිදුවන බව දැනේ. මෙය නිවැරදිදැයි මගේ සිතට සැක සහිතය. එබැවින් උදරයේ පිම්බීම හැකිලිම පාදක කොටගත් භාවනාවෙහි යෙදෙන අයුරුත් පියවරෙන් පියවර ලැබෙන ප්‍රතිඵලත් යෝගාවචරයට වැරදෙන පියවරත් හා හිත සමාහිත බවට පත්වන ආකාරයත් පහදා දෙනමෙන් নমස්කාර පූර්වක ඈද සිටිමි. ඔබ වහන්සේගේ සියලු අභිමතාර්ථයන් යහපත් ලෙස ඉටු වේවා. මේ ඒ අන්තිම කැලේ නොකියවත් කවන්නේ. මේ එතකොට මේ ඒ කියන්නේ පිම්බීම හැකිලමත් හුඟක් දුරට ඉතින් ආනාපාන සතියේට සමගාමීව යනවා. ඉතින් හුස්ම ගන්නවත් එක්ක දැන් මේ උදරයේ පිම්බීම සිද්ධ වෙනවා. හුස්ම පිට ගන්නකොට මේ උදරයේ පිම්බීම මේ සමායන හැකිලීම සිද්ධ වෙනවා. ඉතින් අපි දැන් සාමාන්‍යයෙන් ආනාපාන සතිය කරද්දී අපේ සතිය පවත්වනවා සාමාන්‍ය මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ. හැබැයි පිම්බීම හැකිලිම භාවනාව යෙදෙද්දී ඊට වඩා මේ උදරයේ ප්‍රදේශයේ තමයි අපිට සතිය පවත්වන්න තියෙන්නේ. ඒ හරිය තමයි නිකන් හිත නතර කරගන්න වගේ ඉන්නේ. නතර කරගෙන ඉන්නකොට අපිටම දැන් ආස්වාස ප්‍රසආස ගැන මුකුත්ම හිතන්නේ හැබැයි තේරෙනවා දැන් මේ උදර කොටස <clears throat> අර කලින් තියෙන අපිට මේ හරියනම් ඔන්න ටික ටික ටික ටික ඉස්සරහට නිරනවා තේරෙනවා. ඉතින් ඔය ඔය තේරීමත් එක්ක ඉන්නයි අවශ්‍ය. තේරෙන අර නිරන බව Tamanට තේරෙනවා. ඒ තේරීමත් එක්ක ඉන්න. ඊළඟට ඔන්න මේ එහෙම ගිහිල්ලා එක තැනකදී නතර වෙලා ටිකක් තද ගතියට දැනෙනවා. ආයි ඒක ලිහිල් වෙන්න මේ පටන් ගන්නවා. ඒ ලිහිල් වෙන ස්වરૂපයත් ක්‍රමක්‍රමයෙන් ලිහිල් වෙලා ගිහිල්ලා නතර වෙනවා. ඉතින් ඊළඟට නැවතත් ඔන්න පිම්බෙන්න පටන් ගන්නවා. ඉතින් මේ මුළු ක්‍රියාවලියේම ඉතින් පිම්බෙනකොට අවශ්‍ය නම් හිතට සිතුවිලි බහුල නම් ඔන්න පිම්බෙනවා කියලා අපිට ලේබල් කරන්න පුළුවන්. ඊළඟට හැකිලෙනකොට හැකිලෙනවා කියලා ලේබල් කරන්න පුළුවන්. ඉතින් ඔහොම ටික කාලයක් යදෙනකොට තමන් බලන්න මේ මේ ලේබල් කරන එක පිම්බෙනවා හැකිලෙනවා කියලා දන වචන යෙදීමත් අත්හැරලා බලන්න. එතකොට තමන්ට හොඳට ඉන්න පුළුවන් නම් මේ පිම්බීමත් එක්ක. පිම්බෙනකොට හොඳට ඒ නිකන් ඇහැ පිට ඇහක් තියලා වගේ. දැන් මේ උදරය පිම්බෙනවා. තමනුත් ගාන්ටේ අරමුණත් අරමුණ ඔස්සේම ඒ අරමුණත් එක්කම තමන්ගේ සතිය පවත්වනවා. ඔන්න හැකිලියව පටන් ගන්නවා ඒකත් එක්කම සතිය පවත්වනවා. ඉතින් මේ විදිහට පිම්බීමේ මුලුල්ලම දකින්න ඕනේ. පිම්බීමේ මුලැමැද අග. එහෙම නැත්නම් පිම්බීම පටන් ගැනීමේ ඉඳන් ඔන්න වෙනස් වෙගෙන ගිහිලා අවසන් වෙන අවස්ථාව. ඊළඟට හැකිලීමේ පටන් ගැනීමේ ඉඳන් අවසන් වෙන අවස්ථාව. මේ මුළු සිද්ධියම අපි දකිනවා. ඉතින් මේක දකින්න දකින්න ක්‍රමක්‍රමයෙන් අර ආනාපානයේ සංසිඳුණා හා සමානව ඒක තව තව සියුම් වෙගෙන යනවා. ඉතින් ඔය ඒ ලොකු ওই දෙකේ ලොකු වෙනසක් නැහැ. ඉතින් ඊළඟට සමහර වෙලාවට Tamanට තේරෙන්න පුළුවන් මේ පිම්බීම කියන එක මට මුලින් තේරුනේ තනි පිම්බීමක් වශයෙන්. මේ පස්සේ සමහරලාට තේරෙන්න පුළුවන් මේ පිම්බීම බොහොම ක්‍රමක්‍රමයෙන් පොඩි පොඩි පොඩි පොඩි කෑලි කෑලි කෑලි වගේ තේනව නේද කියලා පේන්න පුළුවන්. සමහරලාවට ඉතින් මේ පිම්බීම පැත්තක ගිහිල්ලා දැන් Tamanට තේරෙන්නේ නැහැ මේක කොහේ කයේ කොයි කොටසේ වෙනවද කියලාවත් තේරෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රති වෙන්න පුළුවන්. තව සමහරවට මේකේ මේ පිම්බෙනවා කියන ඒ සම්මුතියෙන් අයින් වෙලා තමන්ට නිකන් මේ ඒ කියන්නේ උදරයක් මේ මගේ බඩය කියන සංඥාව අයින් වෙලා නිකන් තද ගති, රළු ගති, සිසිල් මේ මොකද්ද මේ හැකිලෙනකොට බොහොම සැහැල්ලු ගති, ගිහිල්ලා වදිනකොට තද ගති. අන්න ඒ වගේ අර අන්තිමට තියෙන, ඒ කියන්නේ ධාතු ලක්ෂණ මට්ටමේ හිත නතර වෙන්නත් පුළුවන්. ඉතින් ওই වගේ ක්‍රමවලට අර අපි ආනාපාන සතියට යන ක්‍රමවේදයමයි මෙතන තියෙන්නේ. ඉතින් ඒක ඊට වඩා වෙනසක් නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේ යෙදමින් ආස්වාසය සහ ප්‍රස්වාසය කෙරේ සිත යොමු කරමින් සිටින අතර ඒ පිළිබඳව සහ හුස්ම දිග කෙටි ස්වභාවය අවබෝධ කර ගතිමි. මෙසේ මේ පිළිබඳ සිත යොමු කරමින් සිටියේදී නාසයේ ඉදිරි පිටින් කුඩා ආලෝක ධාරාවක් මතුවෙමින් ක්‍රමයෙන් ආලෝක පුළුල් වෙමින් නලල නලල ආසන්නේ නැති වී නැති වී ගියේය. මෙම සිදුවීම විනාඩියක කාලයක් පැවතිනි. මෙම සිදුවීම නිරීක්ෂණය කිරීමෙන් යමක ඇතිවීම නැතිවීම පවතින කාලය තුලදී වෙනස් වීම පිළිබඳ යම් අදහසක් මා තුළ ඇතිවිය. මේ අතර කය සංසිඳුණු අතර ආනාපානය වඩාත් පැහැදිලි විය. නාසයෙන් ඇතුල්වන වාතය පෙනහැල්ල දක්වා යෑමේදී පපු පෙදෙස සහ උදරය පිම්බෙන හැකිලෙන ආකාරය මනාව පැහැදිලි විය. මෙය කය සංසිඳී ඇති බැවින් මෙම ක්‍රියාවලියෙන් ආස්වාස සහ ප්‍රස්වාස කයක් හැටියට පෙනිනි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම අත්දැකීම ආනාපාන සති භාවනාවේ තුන්වන පියවර වන සබ්බකාය පටිසන්වේදී අස්ස සිස්සාමීති පජානාති යන්නද කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට ධම්මැස පහළ වේවා. නෑ සබ්බකාය පටිසන්වේදී අස්ස සිස්සාමීති සික්කදී කියලා කියද්දී යන්නේ සම්පූර්ණම. දැන් ආස්වාසයේ බොහෝම සියුම් අවස්ථාවේ ඉඳන් ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙලා ගිහිල්ලා ඊළඟට අවසන් වෙන අවස්ථාව. ප්‍රශ්වාසයේත් ඒ සියුම් අවස්ථලා සියුම පටන් අරගෙන ඊළඟට වෙනස් වෙවි ගිහිල්ලා අවසන් වෙන අවස්ථාව. මේ මුළු මුළු ආස්වාසයම මුළු ප්‍රශ්වාසයම. ඒ දකින අවස්ථාව තමයි සබ්බකාය පරිසංවේදී කියන්නේ. පස්සම් බයං කාය සංඛාරං අසසිසාමිති සික්කති කියන අර ඒ දෙක ඔන්න දැන් සමන්ජපත් වෙනවා. මේ ආස්වාස ප්‍රශ්වාසය කියන කාය සංස්කාරය සංසිඳන අවස්ථාව තමයි ඊළඟ අධීරෙන් කියන්නේ. එතකොට දැන් මේ කරගෙන යන විදිහට කරගෙන ගිහිල්ලා තමන් හැබැයි තාම මේ දැන් මුළු කයේම එකපාරට ඈතට ගිහිල්ලත් වැඩි ගතියක් තේරෙනවා. තමන්ට පුළුවන් නම් මේ ආස්වාද ප්‍රසආසයේම සතිය පවත්වන්න. එතකොට එතන ආස්වාද ප්‍රසආසය සංසිඳෙන්න ගන්නවා. දැන් අපි ආස්වාද ප්‍රසආසය බලන ගමන් ඊළඟට මේ පපුව හරියේ තියෙන තද ගතිය ඕවා බලන්න ගියොත් අරක සංසිඳෙන්න වෙලාවක් නැහැ. අරක සංසිඳෙන්න දැන් විදිහක් නැහැ. මොකද තමන්ගේ අවධානය වෙන තැන් වලට යොමු වෙලා තියෙන්නේ. වෙන තැන් වලට යොමු කරන්න කලින් ආස්වාද ප්‍රසාරය සංසිඳෙන්න ඕනේ. හොඳට සතිය දියුණු වෙලා ආස්වාද ප්‍රසාරය සංසිඳුණාට පස්සේ තමයි අපි නිකන් හොඳට අවධානයෙන් එතකොට ඉන්නවා. අන්න එතකොට තමයි ඔය වෙන වෙන තැන්වල දැනෙන සංවේදනාවල් වලට හිත යොදන්න ඕනේ. නිසා දැනට ආනාපාන සතියත් එක්ක ඉන්න එකපාරට ඔය දැනන මේ කියන්නේ මේ දැනීම ඔස්සේ දැනටම දැන් ඉක්මන් යන්න ඉක්මන් වෙන්න එපා. මේක තමයි කියන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. දැනට ධාතු මනසිකාරයේ මෙනෙහි කරමින් සිටිමි. මම අද උදේ පර්යංකට වාඩි වී මම දැන් මෙතන යයි මෙනෙහි කොට කයෙහි දැනෙන්නා වූ චංචල ස්වභාවයන්ගේ හට ගැනීම සහ නැතිවීම අරමුණක් නොගෙන බලා සිටියෙමි. සිතවිලි දැනෙන විට සිතවිල්ලක්යි මෙනෙහි කොට අත්හැරියෙමි. මෙසේ විනාඩි 20ක් 25ක් පමණ බලා සිටින විට කයෙහි දැනුණා වූ චංචල ස්වභාවයන් නැතිවිය. කයෙහි තද ගතිය පමණක් දැනුණු අතර කයෙහි සටහන් නොමැති බව නිරීක්ෂණය විය. මෙසේ පැයකුත් විනාඩි 20ක් පමණ භාවනා කරමින් සිටියෙමි. ඒ අතරතුර වය ධම්මානුපස්සී පස්සීවා කායස්මින් විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති නචකින්චි ලෝකේ උපාදීයාහි යන දහම් පාඨයද මෙනෙහි විය. භාවනාව දියුණු වීම සඳහා උපදේශ ඔබ වහන්සේගේ පාද නමස්කාර කර අයද සිටියමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඕකම තමයි හැබැයි කරන්න තියෙන විශේෂ දෙයක් නැහැ. ඒ කියන්නේ දැන් අපිට කායानुපස්සනාව කොටසදී ඔය ඊළඟ වේදනානුපස්සනා කොටසදී ඔය විදිහට Tamanට නිරීක්ෂණය කරමින් සෑහෙන කාලයක් ඉතින් ඉන්න අවශ්‍යයි. අර මම මුලින්ම කිව්වා වගේ කියන්නේ ඔය විහෙරති කියන්නේ මේ ඉන්නවා මේ කියන්නේ මේ එක විනාඩියක් දෙකක් නෙමෙයි සෑහන කාලයක් ඉඳීම හරහා මේ භාවනාවේ යෙදීම හරහා තමයි Tamanට මේ අස්පනා අපිට තේරෙන්නේ මේ සංස්කාරයන්ගේ ස්වභාවය. ඒක අපිට මේ හිතින් අනිත්‍යයි අනිත්‍යයි කියලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක බොහොම తాවකාලිකයි. ඒ වෙනුවට තමයි අපි මේ ඇත්ත වශයෙන්ම දැන් මේක නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න තමන්ට මේ අස්පනා අපිට තේරෙනවා. මේගොල්ලන්ට මොකද වෙන්නේ? දැන් මට පාලනයකින් පාලනයක් කරන්න පුළුවන්ද මේවා? මමද මේවා ඇති කරන්නේ? ඉතින් තමන්ට මේවා පාලනය කරන්න බැරි බව, මේවා ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය, මේවා දකිමින් ඉන්න ඉන්න ඉතින් ටික ටික ටික ටික ඔන්න අතහැරෙනවා. ඉතින් අර අන්තිමට මේ ප්‍රශ්නෙම තියනවා වගේ අර අන්තිමට වෙන්නේ නචකින්චි ලෝකේ උපාදීදී තමයි ඉතින් අන්තිමට රිසල්ට් එක වෙන්නේ. මේ ප්‍රතිඵලය වෙන්නේ. ඉතින් ඒ ප්‍රතිඵලය ඉතින් ටික ටික තමන්ට ඉතින් ওই විදිහට පටන් ගන්න එක පස්සේ ඉතින් පැතිරෙනවා. දැන් තමන් භාවනාවේ පටන් ගන්න එක. භාවනාවෙන් මේ ඇති වෙන අවබෝධය ඊළඟට තමන්ගේ එදිනදා ජීවිතේටත් ඉතින් පැතිරෙනවා. ඉතින් අපි ඉස්සර තරම් ලොකුවට ග්‍රහණය කරන්න යන්නේ නැහැ දේවල්. ඉතින් අපේ මගේයි ඔක්කොම කියලා පුළුවන් තරම් අර කෑදරකමින් යන්නේ නැහැ. මොකද මේ තමන් තේරෙනවා. ඉතින් මේ විදිහට ක්‍රමක්‍රමයෙන් අත්හැරීගෙන යන මාර්ගයක් තමයි තියෙන්නේ. ඉතින් විශේෂ උපදේශක් දෙන්න දෙයක් නැහැ. මේක ඉතින් දිගට දිගට කරගෙන යාම පමණයි කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ, තෙරුවන් සරණයි. ඔබ වහන්සේ දේශනා කළ පරිදි මාගේ භාවනාව පිම්බීම හැකිලිම බැලීමෙන් කරගෙන යමි. දැන් රූප සංඥා පාලනය කර ගනිමි. පිම්බීම හැකිලිම රළු ලෙස මුලදී දැනී, පසුව සියුම් ලෙස දැනේ. ඉන්පසුව එය අමතකව ගොස් ශරීරයේ ඊතා සංවේදී අවස්ථා හඳුනා ගනිමි. අත්වල ඇඟිලි 10ෙම ඇඟිලි තුඩු දක්වා ඊතා සියුම් දැනීම් දැනේ. ලේ ගමනේදයි සිතේ. තවද හෘදය ආශ්‍රිතව කම්පන දැනේ. මෙය හිත එකතැන් වීමද මම නැවත හුස්මට එමි. තවද පෙර හඳුනාගත නොහැකිව තිබූ නිින්ද පිළිබඳ සංඥාව වහා හඳුනා හඳුනා සතිමත් වෙමි. මේ මාගේ භාවනා අත්දැකීමයි. මම ඔබ වහන්සේට නිතර පින් දෙමි. නොදැන පැටලී සිටි මට ඔබ වහන්සේ පාර සොයා දුනි. තවත් අවවාද අයදිමි. චතුරාර්ය සත්‍යය ඔබ වහන්සේට අපෝත්. <laughs> හොඳයි. ඉතින් දැන් කියන්නේ එක එක පේන්නත් පුළුවන්. ඉතින් ඒවා ඒවා තමන් හිතලා හිතලා ගන්නෙ නැති හින්දා ඒවා එහෙම අත්හරින්න තියෙන්නේ. මේ එන ඒවට මූලිකත්වය දෙන්න එපා. තමන් හොඳට දැන් අර මේ පිම්බීම හැකිලීමත් එක්ක ඉන්නකොට හැබැයි එකපාරට අර මං කලින් වගේ අර වෙන වෙන තැන්වල දැන් දැනීම ඔස්සේ යන්න එපා. පිම්බීම හැකිලිම හොඳට ඒකෙම හිත පදම් වෙන්න දෙන්න. පිම්බීමේ සම්පූර්ණ පිම්බීම එක දකින්න. ඒ කියන්නේ දැන් අපිට මුලින්ම වැටහෙන්නේ ඔන්න පිම්බීමක්, ඔන්න හැකිලීමක්. ඒ මට්ටම විතරයි. නමුත් ඊළඟට මේ පිම්බීම කියන මුළු ක්‍රියාදාමයේම හොඳට හිත පවත්වනවා. ඊළඟට හැකිලීම කියන ක්‍රියාදාමයේම හොඳට හිත පවත්වනවා. කොහොම හෝම ඉන්නකොට ඔන්න ඒක හොඳට සමනය වෙනවා. ඊළඟට බලන්න මේ සමහරවිට අර කලින් විස්තර කරා වගේ පිම්බීම හැකිලීම භාවනාව විස්තර කරා වගේ සමහරවිට අර තමන්ගේ කයේ මේක කොහෙද වෙන්නේ කියන සම්මුති මට්ටම අයින් වෙනවා. අයින් වෙලා බොහොම ඊළඟට තමන්ට තියෙන තද ගති දැනෙනවා රළු ගති දැනෙනවා රිදෙනවා කැක්කෙන් මේ කැක්කුම් වෙනවා ඉතින් අර ඒ විදිහට මුළු කය පුරාම යම් යම් සංවේදනාවන් නටනවා ඉතින් ඒවා එතන එතන බොහොම බොහොම සියුම්ව එතන එතන දකිමින් ඉන්න දැන් මෙතන මේ අපිට මේ සමාධිය විස්තර කරද්දී අපිට මේ එක අරමුණක ගත කරන සමාධිය කියන්නේ සමත සමාධිය එක අරමුණක සිටිමින් ගත කරන සමාධිය කියන්නේ සමත සමාධිය. දැන් මේ විවිධ තැන්වල මතුවෙන අ ඒ කියන්නේ සංවේදනාවන්ට සංවේදී වෙමින් දැනීම් වලට සංවේදී වෙමින් අපි විවිධ අරමුණු ඔස්සේ යනවා. අරමුණු ඒ කියන්නේ යනවා කියනකොට වචනයට වඩා නිරීක්ෂණය කරනවා. හැබැයි සතිය අඛණ්ඩයි. ඔය සමාධියට අපි කියනවා කනමත් ත්‍ිතික සමාධිය කියලා. කන ෂණ මාත්‍ර වශයෙන් දැන් මේ සමාධිය තියෙන්නේ. හැබැයි මේකෙනුත් මේක හොඳට නිරීක්ෂණය කරගෙන යනකොට ඔය හරහාත් සමාධියක් හැදෙනවා. ඒක කියන්නේ උපචාර සමාධියකට යන්නේ. ඒක අර වගේ අපි මුලා කරන සමාධියක් නෙමෙයි. මේක ප්‍රඥාව හරහා යන සමාධියක්. මොකද මේ Tamanට මේ සමාධිය ඇති වෙන්නේ මේ ෂණ මාත්‍ර වශයෙන් සිද්ධ වෙන වෙනස දකිමින්. අපි මේක ගිහිලා ඇලෙන්නේ නෑ දැන්. මේක ඇලෙන්න තැනක් නෑ දැන්. එක තැනක් නෑ. නේද හොඳ හොඳ දැනීම් ටිකක් තියෙන දැනීම් ඔස්සේ දැන් හොඳට හිත තියෙනකොට අතන දැනනවා මෙතන දැනනවා මේ එක එක තැන තැන ගියාට සතිය අඛණ්ඩයි. එහෙම ස්වභාවයක් තියෙන්නේ. සතිය අඛණ්ඩව තියෙනවා. ওই ක්‍රමයට යන්න එතකොට ඔය සංඥා පැටලිල්ලෙන් බේරෙන්න පුළුවන්. ගොඩාක් ඉස්සෙල්ලා ඉඳලම තිබුණු ප්‍රශ්න වලින් මෙල්ලා දැන් මං වෙනම විදිහකට මට තේරුම් යනවා භාවනාවේ මම ලොකු වෙනසක් දක්ිනවා කියලා හිතන් මට තේරෙනවා. මේ පාර යන්න මෑනියන්ට ඒ කියන්නේ මේකේ වර්ධින දැන් අඩුයි අතන. ඒ අතරෙදි මට මේ අපි ගන්න ආනාපාන ඉස්සර හිටපු තැන ඒක දැන් හොඳට ප්‍රකටයි අර පරණ පුරුදු අවුරුදු ගණන් දැකපු දේවල් එකපාරට එක දවසකින් අයින් කරන්න ඒවත් මට ඉස්සර අර පැටලිලා තුණු ආනාපානිය මට ප්‍රකට වෙන්නේ නැතුව තුනේ ප්‍රාශ්වාසය විතරයි තිබුණේ ඒකත් ප්‍රකට වෙනවා දැන් නෑ දැන් මේ දෙකම හොඳට මේ වෙන මං අර අකීකරු ළමෙක්ව අයින් කළා වගේ මං ඒ කිසිම ප්‍රශ්නයක් නැතුව ගණන්වත් ගන්නෑ ඔව් හොඳයි කළා හිටන් මගේ මට අලුතෙන් පස්සේ හැබැයි කීකරු වෙලා આવොත් බාර ගන්න පුළුවන් නෑ මම කීකරු වෙලා ඇවිල්ලා මම එන්නාට ස්වාමීන් වහන්සේ මට උපදෙස් දීලා තියෙන්නේ දැන් අර විදියට යන්න මොකක් හරි මට තියෙන්න එපයි මගේ දිනුවක් මේ මම විශාල පඹගාලකනේ පැටලිලා ඉන්නේ ඒක නිසා මම හිතුවා ඒගොල්ලෝ කීකරු වෙලාවත් මම මේ වෙලාවේ ස්වාමීන් වහන්සේ කියන විදියට කරයි වැඩ කරන්නේ ඒක ඒක තමයි දැන් ඕකේ දිගට යන්න ඊළඟට අර මෑණියන්ගේ අර සංඥාවලට මේ කියන්නේ මේ රැවටෙන ගතිය අතහැරලා යාවි එතකොට ආය ආනාපානය ආවත් බය වෙන්න දෙයක් නැහැ නෑ මං අත්හරිනවා ස්වාමීන් දැන් එනවා එහෙම සංඥා හරියට එනවා. නමුත් ඉස්සර තරම් බලවත් මම ඉස්සර ඒව පිළිගන්න ලෑස්ති නෑ. අන්න ඒකයි වෙලා තියෙන්නේ. අපි අර පිළිගන්නේ. දැන් මේ ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් අරගෙන ඊයේ උදේ ඊයේනේ ආවේ නැත් ඊයේ උදේ මම මේ පරයන්කිට ගිහාම උඩ සක්මනේදී අර විදියට ඉඳගෙන මං හොඳ භාවනාවකට ගියායින් පස්සේ මගේ මේ කන් දෙකට උඩින් වගේ නිකන් ට්‍රැපිසියම් එකක් විදියට අර විදිහටම මෙහෙම උඩට ගියා. මම ඒව නම් කිසිම මට අදාළ නැති ගණන්. මට ඒව අදාළ <laughs> නෑ. මට මට මේ මේ ස්වාමීන් වහන්සේගේ දැන් යන බණපටියේ තියෙනවා. මේ එකක්වත් නෙමෙයි අපිට රාග දේශ මොහ නැතුව ඒක අරමුණක ඉන්න එක විතරයි මේ භාවනාවේ අපි කරගෙන යන්නේ. අන්තිමට අපිට මේ සංඥා වලින්වත් සමාධි වලින්වත් එකකින්වත් අඩට. කිසි දෙයක් නෑ. අපි අර මේ ඒ ටික විතරයි කරගන්න ඕනේ. අර එක අරමුණක ඉඳගෙන අර රාග දේශ මොහ නැති කරගන්න එක විතරමයි දැනට අපිට කරන්න තියෙනවා. ඒක නිසා මම ඕක තේරුම් අරන් මං යන ගමන මෙච්චරයි. අපිට කිසිම දෙයක් මට අදාළ නැහැ. හොඳයි. නියමයි. හොඳයි. <laughs> ගෞරවනීය ස්වාමින් වහන්සේ මම සෑම පර්යංක භාවනාවකට ආනාපාන සති භාවනාව පෙර සක්මන් ක්‍රම තුනම වම දකුණ වශයෙන් ඔසවනවා තබනවා වශයෙන් ඔසවනවා, ගෙනියනවා, තබනවා වශයෙන් හුස්ම කයට ඉස්මතු වී දැනෙන තුරු කරනවා. ඉන්පසු තමා පර්යංකයට වාඩි වෙන්නේ. සක්මන් භාවනාව කරන බොහෝ අවස්ථාවල ඉරියව් අවස්ථා මෙනෙහි නොකර සීයෙන් ඉරියව්ව දෙස බලා සිටින එක තමා කරන්නේ. ටික වේලාවකින් සක්මනේ ඉරියව් දකිනා වෙනුවට ඒ ඒ අවස්ථාවල ඉරියව්වල ස්වභාවය උදාහරණ එසවීමේදී දැනෙන සැහැල්ලුභාවය, পায় පොළව තබන විට දැනෙන තද ගතිය ආදිය දැනෙන්න ගන්නවා. ඒ දැනීම් ඒ ඒ දැනීම් අත්දැකමින් සක්මන් කළාට වරදක් නැද්ද? පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. කිසිම වරදක් නැහැ. ඒ කියන්නේ ඔවා දැනීමින් තමයි යන්න තියෙන්නේ. ඒ කියන්නේ වරද නෙමෙයි, ඔක නිවැරදි. නිවැරදි කියලා තමයි කියන්න තියෙන්නේ. අවසාන ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව මට ආනාපාන සතිය වඩන විට මූල කර්මස්ථානයට ගන්නේ නාසික අග්‍රයේ හුස්ම වැටෙන ස්ථානයයි ස්ථානයෙන් ඈත්වීම පිටවීම වශයෙන් මෙනෙහි කර ඒ දෙස බලා සිටීමෙනුයි අද උදේ පර්යංක භාවනාව වඩන විට එම නොදැ මම නොදැනම හිස කිහිප විටක් බෙල්ලට එනතුරුම වරහන් ඇතුලේ හුස්ම ගැනීම පිට කිරීම ගැන සතිය ඇතුවම නිින්ද හෝ එවැනි මට විස්තර කර නොහැකි දෙයක් වුණා. ඔබ වහන්සේගෙන් සක්මන් භාවනාවේදී නිදිමත තදින් ආභව කියා ඒ සම්බන්ධ දුන් පිළිතුරේ පිළිතුරේදී මෙනෙහි කරමින් දකුණ වම වශයෙන් සක්මන් කරන්න කිව් එකත් ඊයේ ධම්මජීව ලොකු ස්වාමින් වහන්සේගේ සත්පුරුෂ සූත්‍රයේ පර්යංකේදී නිදිමත නම් ඇතුල්වන පිටවන හුස්ම මෙනෙහි කිරීමේ කිරීමද මතක් වුණා. ඒ නිසා ඔළුව කෙලින් කර ඉක්මනින් ඇතුල් වීම ඉවර වෙනතුරු ඇතුල් වෙනවා ඇතුල් වෙනවා වශයෙන් කළා. පිටවීමෙන් එලෙසම ළඟින් ළඟ මෙනෙහි කළා. එවිට නිින්ද වගේ එක නැතුව ගිහින් හොඳටම අවදි වුණා. හරිගිය නිසා සතුටක් ආවා. දැන් මට ටිකක් මෙහෙම කරගෙන යන විට විනාඩි 3ක් 4ක් හුස්ම ඇතුල් වීමේදීත් පිටවීමේ පෙරමෙන් එය එකක් නොව ඇතුල් වීමයි පටන්ගත් පසු ඇතුල් වීම පිටවීම රාශියක් බවත් පිටවීම පටන්ගත පසු ඒකෙද ඇතුල්වීම පිටවීම චූටි කොටස් රාශියක් දැනි ඇති බවට හිතුණා. කොටස් රාශියක් ඇති බව හිතට පෙනුණා. මේ මොකද්ද? මේක හිතේ ඇති වූ ඇත්තටම නැති දෙයක්ද? ඉමේජිනේෂන් එකක්ද කියා හිතුණා. ළඟ ළඟ වරහන් ඇතුළේ ඇතුල් වීම වාරේ ඉවර වෙන තුරුම ඇතුල්වීම ඇතුල්වීමයි මෙනෙහි කිරීම වැරදි වැරදි මගක්ද කියාත් හිතුණා මා කෙරෙහි කරුණාවෙන් මේ ගැන පැහැදිලි කිරීමක් කර මින් ඉදිරියට නිදිමත නැති විටත් ඒ ආකාරයට මෙනෙහි කිරීම හරිද යන්නත් කියා දෙන මෙන් ඉල්ලා සිටිමි ඊළඟ සක්මන් භාවනාවක් තියෙනවා හයි පොඩ්ඩක් මේ කියලෙමු එහෙනම් දැන් ඇත්තරම මේ කියන්නේ Tamanට හොඳටම තේරෙනවා නම් මේ නිදිමතටයි යන්නේ කියලා මානසිකාරය හඳුලා දුන්නට ප්‍රශ්නයක් නැහැ. හැබැයි හොඳට Tamanට පැහැදිලි වෙන්න ඕනේ මේ නිදිමතයි කියලා. කියන්නේ හොඳට තේරෙනවා දැන් වෙන වෙන කියන්නේ සිතුවිලි වල දැන් අපි සාමාන්‍යයෙන් මේ රැට ඇඳට ගියාම නිදිමත එනකොට අර තේරෙන්නේ නිකන් බොහොම නිකන් ඈනුමක් එහෙම ගිහිල්ලා මේ වෙන වෙන මේ තමන්ගේ හිතේ පාලනයක් නැහැ. දැන් ඔන්න නිදා ගන්න කිට්ටුයි. අනේ ඒ වගේ ස්වභාවය දැන් මෙතන මතුවෙනවා නම් ඒක හඳුනාගත්තාට පස්සේ ඔය වගේ මානසිකාරයක් මානසිකාරය නැවත අඳුනලා දීලා එහෙම නැත්නම් මානසිකාර වේගය වැඩි කළා අපිට නිින්ද නවත්ත ගන්න පුළුවන්. ඒක වරදක් නැහැ. හැබැයි බොහොම හොඳට සතියෙන් බලන් ඉඳද්දී මේ හුස්ම සමනය වෙනකොට අ ඒ කියන්නේ හුස්ම රැල්ල හොඳට සමනය වෙනකොටත් හිතට අර ඒ සමනය වෙච්ච විවේක ස්වභාවය පුරුදු නැත්තම් ඒ කෙලෙස් අඩු ස්වභාවය පුරුදු නැත්තම් එතෙන්දිත් තීන මිද්දේට යන්න පුළුවන් හිත. මොකද අර අපිට ඒ කියන්නේ කම්පණය නොවන එමෙද බොහොම සංසිඳිච්ච සිතේ ඉන්න තරම් තාම සතිය තියුණු නැති නිසා. ඉතින් අන්න ඒ අවස්ථාවේදී පොඩ්ඩක් මතක් කරලා දෙන්න ඕනේ මේ මෙතන මේ නිදා ගන්න තැනක් නෙමෙයි මෙතනදී මම සතියෙන් ඉන්න ඕනේ මේක කල්මැලිකම ආවට මේක තමයි භාවනාවේ ප්‍රතිඵලය කියලා එතෙන්දී යන්න ඕනේ. ඉතින් මේ අවස්ථා දෙක කොයිකද කියන එක තමන් ඒ අවස්ථානුරූපව තමන් තේරුම් ගන්න ඕනේ. මේ යන්නේ නින්දටයි මේ යන්නේ මේ මේ ගාන්ට මම ආනාපාන සතියේ ඉඳීමේ සතියෙන් ඉඳීම හරහා වෙන භාවනාවේ ප්‍රතිඵලයටයි මේ යන්නේ කියන එක පොඩ්ඩක් වෙන් කරගන්නවා. එතෙන් තමන් ඒක තමන්ම තමයි තේරෙන්නේ. ඒක ඉතින් තමන්ම මේ පරීක්ෂණ කරලා බලන්න නිකන් ආනාපානෙ නිකන් මුල හරියේ ඉන්නේ. තමන් මේ පටන් අරගෙන තියෙන්නේ ටිකක් නිදිමත වෙලාවක. අපිට මූ පාන්දර වේවා, රාත්‍රී වේවා. ඒතකොට තියෙන ටිකක් නිදිමත යන්න නිින්ද යන්න තියෙන හැකියාවක් තියෙනවා. සමහරවිට ආහාර ගත්ත ගමන් තියෙන පරයන්කේ ඔයදී නිින්ද යන්න හැකියාවල් තියෙනවා. එතකොට බලන්න මේ යන්නේ නින්දටද කියලා. එහෙම නැත්තම් හැබැයි හොඳට හවසට අපි දුම් හොඳට තමන් හොඳට කියන්නේ කර්මන්නේ වෙලා හොඳට ඇඟ කියන්නේ මේ වැඩේ කරගෙන යන්න පුළුවන් හැකියාව මතුවලා තියෙන වෙලාවට තමනුම් පටන් ගන්නවා. අනේ එතකොට මේ තමන් ඔන්න චිත්තයිසික වශයෙන් සියල්ල හොඳට කරගෙන යනකොට ඔන්න තමන්ට තේරෙනවා ආනාපාන සති සංසිඳනවා. අන්න එතකොටත් නිින්ද යන්න එනවනම් ඒ කියන්නේ මේ අර අර වගේ ඕලාරික නිින්දක් නෙමෙයි මේ යන්නේ. මෙතන තමන් සතිය දියුණු කළා මේ මෙතෙන්ට අවදි වීමයි මෙතෙන්දි කරන්න තියෙන්නේ. ඒ නිසා තේරුම් ගන්න අවශ්‍යයි මේ අවස්ථා දෙක. සමනේ වහන්සේ ඒක අර තිබ්බ ඇතුල් වීම පිටවීම වල අර පොඩි පොඩි කැට. ඔව් ඒකේ වරදක් නැහැ. ඒ කියන්නේ තමන් මේ දකිමින් ඉන්නකොට ඔය අපිට සම්මුති ඝණය කියලා සාමාන්‍යයෙන් ධර්මයේ විස්තර වෙනවා මේ හැම දෙයක්ම මේ සෑම ක්‍රියාවලියක්ම අපි එක ක්‍රියාවලියක් කියලා දැක්කට මේකේ තියෙන්නේ බොහොම සියුම් රාශියක් තියෙන්නේ. <clears throat> දැන් ඔය විපස්සනා භාවනාවේ විශේෂයෙන්ම කියනවා ඔය රාශියක් වශයෙන් තියෙන එක මේ gediyak වශයෙන් තියෙන එක අන්තිමට කැඩෙනවා. අපි සම්මුති ගණය සම්මුති ගණය බිඳ වැටෙනවා. ඝන විනිබ්බෝගය කියලා වචන පාවිච්චි කරනවා. ඉතින් මේ විදිහට අර අපි මෙතෙක් කෙනෙක් පුජ්‍යලයක් ඝණයක් ඒකකයක් කියලා ගත්ත එක දැන් මේ ඒකකයක් නෙමෙයි මෙතන තියෙන රාශියක් කියන ඒ රාශි සංඥාවට හිත වැටෙනවා. ඉතින් ඒක තමයි ඔය අත්දැකලා තියෙන්නේ. ඉතින් කිසිම වරදක් නැහැ හරි පාරේ ගිහිල්ලා තියෙනවා. සක්මන් භාවනාව පෙර දිනදී ඔබ වහන්සේ කියා දුන් ආකාරයට නිදිමත වගේ දැනෙන විට වම දකුණ යයි මෙනෙහි කරමින් කරනවා. ඒ නිදිමත දැන් එන්නේ නැත. වැඩි වේලාවක් හිත පයෙහි පිහිටුවා භාවනා කළ හැකිය. වැලිකඩ මත කකුල තෙරපෙන ආකාරය සක්මන් පටන්ගෙන මුල් විනාඩි 10 ගිය පසු කකුල්වල අමාරු දනහිස් රිදීම් කලවවල බර ගතිය දැනේ. එය අමතක කර සක්මනේ සතිය පිහිටවාගෙන යන විට වේදනා අඩු වී නැති වී යනවා. වෙනදාට වඩා වැඩි වේලාවක් සක්මන් කිරීමේ ප්‍රියතාවයක් ඇති වී තිබේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයත් චිරජීවනයත් ලැබේවා. හොඳයි ඉතින් සක්මන් භාවනාවත් කෙරිලා තියෙනවා. ඉතින් ප්‍රශ්නෙකුත් නැහැ. ඔය විදිහටම කරගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් තව ප්‍රශ්න නම් අවශ්‍ය. අන්න පොඩ්ඩක් ප්‍රශ්න. ඔව්. ඔව්. ඔව්. ස්වාමින් වහන්සේට කිව්ව විදිහට අර ඇඟිලි තුඩු වෙනකන් සංවේදී වෙනවා. හෘදය ආශ්‍රිතව මං කියවනේ කම්පන වගේ මේ ඔල්ලෝසු බට්ටික් වගේ හයියෙන් හයියෙන් ලේ වැටෙනවා වගේ තේරෙනවා. ඒ වගේ වෙලාවට මම මොනවද කරන්න ඕනේ? මුකුත් කරන්න දෙයක් නැහැ. නිරීක්ෂණය කිරීම පමණයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් දැන් තමට තේරෙනවනේ අතුම හද ස්පන්දේ තමට ගුඩු ගුඩු ගලන තේරෙනවා. ඒත් එක්ක අර ඒ ඒ ඒ තේරෙන්නේ යම්සි සංවේදී බවක් නිසානේ. ඒ කියන්නේ ඔතන ගිහිලා මේ රුධිර ධාරාව ඉතින් අපි තුමු මේ හෘදේ වස්තුවේ තියෙන ඒ මාංශ පේශීන් වල වදිනවා. එහෙම නැත්නම් ඒවා පුළුල් වෙලා ඒවා දැන් තදවීමක් තියෙනවා. ඉතින් ඒක ඒ තදවීම් ගති තමයි ඉතින් අපිට දැනෙන්නේ. ඉතින් අපි මේ තනිකර ඒ තද වෙන ගති, බුරුල් වෙන ගති ඕවත් එක තමයි ඉන්නේ. ඒ තද වෙන ගති, බුරුල් වෙන ගති අන්තිම දැන් Tamanට මුලදී සමානලාවට නේ හෘදේ වස්තුවේ කියලා ඕක තේරුණාට පස්සේ ඒ සංඥා අයින් වෙලා යනවා. ඒ සංඥා අයින් වෙලා නිකන් හුදු මේ වදින ගති, ඒ කියන්නේ පිම්බෙන ගති, හැකිරෙන ගති, තල්ලු කරන ගති, ඊළඟට නිකන් රුධිර පැත්තෙන් ගත්තොත් නම් උන වැగిරෙන ගති. ඒ වගේ අර ධාතු ලක්ෂණ ටිකක් විතරයි ඉතුරු වෙන්නේ තැනක් කියන්නත් බෑ අන්තිමට. අන්තිමට ඒවා ඒවත් ඒවත් බලාගෙන ඉන්නවා දැන් මේ ඔන්න අපි තුමු බොහොම සියුම් ගතියක් අපි උණුසුම් ගතියක් කොහෙද දැනනවා කියලා. ඒකේ බලන් ඉන්න කොහොමද මේක බොහොම සියුම්ම පටන් ගන්නෙ. ඔන්න ටිකක් ඔන්න උණුසුම් ගතිය වැඩි වෙනවා. ඔන්න ඊළඟ පොඩ්ඩක් අපි තුමු ඒකම යම් යම් වෙනස්කම් වලට භාජනය වෙනවා. ඒක ඒ උණුසුම් ගතිය දුර්වල යනවා. ඉතින් අපි මේ උදේවය බලනවා කියලා මේ ඇතිවීම නැතිවීම බලනවා කියලා ඇත්ත වශයෙන්ම දකින්න ඕනේ ඔය සියුම් ධාතු ලක්ෂණවල තමයි උණුසුම් මේ මොකද්ද උදේවයි දකින්න තියෙන්නේ. සමුදේවයි දකින්න තියෙන්නේ. අපිට ඒ වුණාට දැන් අපිට සාමාන්‍ය සමාජයේ තියෙනවනේ ඉතින් මිනිස්සෙක් උපදිනවා. දරුවෙක් වශයෙන් උපදිනවා ඊළඟ මැරලා යනවා. ඔතනක් තියෙන්නේ අර ඕලාරික ඇතිවීම නැතිවීම තමයි. ඕක ඕක ප්‍රමාණවත් නැහැ. ඒ වෙනුවට මේ බොහොම කායික වශයෙන් දැනෙන ඒ මට්ටම් ඒ කියන්නේ බොහොම සියුම් මට්ටමින් ඒ දැක ගන්න අවශ්‍යයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම එදා සක්මන් ගැන පරියංක භාවනාව ගැන කතා කරා. ඒ ගැන විස්තර කියන්න ඕනද? දැන් කරගෙන යනකොට දැන් සක්මනත් කරගෙන යනකොට පා දෙක සක්මනේම තියෙනවා. සක්මනේම බරගතිය වැඩි. සැහැල් බවට වඩා බරගතිය දැනෙන්නේ සක්මන් කරනකොට එතකොට පාදයේ ස්පර්ශ වෙන විදිය දැනෙනවා. එතකොට සක්මනේ පිහිටනවා. මේ මගේ අර හිතේ විධානයකින් තොරව හිතේ අනුමැතියකින් තොරව පාදයේ ඉස්සරහට යන්නේ නැති ගතියක් වගේ දැනෙනවා. ඒක හිත දැන් ඇවිදින බවට හිත දැනුම් දුන්නාට පස්සේ වගේ පාදේ තියෙන ගතියක් දැනෙන හිමිදෙට ගිහිලා සක්මනේ හිත තැම්පත් වුණාට පස්සේ පාරයන්ක භාවනාවට වාඩි වෙන්නේ පාරයන්ක භාවනාවේදී හුස්මට අවධානය යොමු කරගෙන මේ හුස්ම දකුණහස් කුඩුවෙන් තමයි වැඩිපුර ප්‍රකට වෙන්නේ උණුසුම් ගතියක් වැඩිපුර දැනෙන්නේ ප්‍රස්වාසයේ තමයි වැඩිපුර දැනෙන්නේ ආස්වාසයට වඩා නාසයේ අග්‍ර නාසයේ අග දැනෙනවා එතකොට පැය භාගයක් විතර ඒ විදිහට ඉන්නකොට මුල් දවස්වල එහෙම මේ හිතේ තැම්පත් බවක් ඇති වුණා ඇති වෙනවා කියන්නේ හුස්ම දිග කෙටි වශයෙන් දැනෙනවා හුස්ම දීගෙන යන ආකාරයේ ඔක්කොම නිරීක්ෂණය කරාට පස්සේ මේ ඒ විදිහට යන්න යන්න හුස්ම කෙටි බවක් ඇති වෙලා ඒ විදිහ හුස්ම නොදැනී වගේ ගිහිල්ලා ශරීර සැහැල්ලු බවක් ඇති වුණා කියලා මම එදත් කිව්වේ. එතකොට දැන් මේ අර ශරීරයේ වේදනාවක් වගේ ඇති වුණාට පස්සේ වේදනාව මගේ කරගන්න නැතුව මම ඒක වෙනත් කෙනෙක් වෙනත් ඈතින් තියෙන දෙයක් වගේ බලාගෙන ඉන්න පුළුවන් ගතියක් ඇති තියෙනවා. එතකොට මේ මේ ඊයේ පෙරේදා හිමිහිම් බෑ වේදනාවට අකමැත්තක් තිබුණා. මම කොහොමත් මේ වාඩිලා ඉන්න ඉරියේ මේ ආසනෙ මාරු කරේ නෑ කකුල් රිදෙනවා කියලා මම බිම වාඩි වෙන එකම ඒ විදිහටම කරගෙන ගියේ. මේ එතකොට අද අද උදේ ඉඳන් පුළුවන් වුණා වේදනාව දිහා බලා ඉන්නකොට අර ශරීර දැන් මේ සැහැල්ලු ස්වභාවය අර පස් කියන්නේ හිස් බව එහෙම වැඩි වැඩියෙන් දැනෙනවා අර වේදනාවට අවධානය යොමු කරලා මගේ නොවන තත්ත්වෙන් වගේ ගොඩාක් දුරට බලා ඉන්නකොට වේදනාව කියන්නේ ඒක අකමැත්ත නැති වෙලා නිකන් ඒක වේදනාව ටිකක් අඩු වෙවි යනවා සමහරවිට වැඩි වෙලා යනවා ඒ විදිහට දකින්න පුළුවන් වුණා. ඊළඟට ඒ අතර අර වේදනාවක් නැති වෙලා හිස් බව තියෙනකොට සමහර සිතිවිලි එන අවස්ථා තියෙනකොට මම සිතිවිලි දිහා ගැටෙන්නේ නැතුව මේ සිතිවිලි මොනවද මේ එන්නේ මේ සිතිවිලි මේ විස්තර වශයෙන් බලන්න එනන සිතිවිලි දිහා බලාගෙන යනකොට සිතිවිලි අඩු වෙගෙන ගිහිල්ලා අර පස්සත් ගතිය ශරීරේ අර මේ බාර අඩු ගතිය අර දැනෙන අර ශරීරේ නිකන් උඩින් වගේ පවතින ගතිය වගේ නිකන් එහෙම වැඩි වේගන වැඩි වේගන අර හුඟ වෙලාවක් ඒ විදිහට ඉන්න පුළුවන් ගතියෙම ඇති වෙනවා ආයෙත් ඒක නැති වෙනවා ඒ தත්ත්වය වෙනවා අර සිතිවිලි දිහා මොනවද සිතිවිලි කියලා නිරීක්ෂණය කරන්න එන සිතිවිලි දිහා බලා ඉන්නකොට තමයි අර මේ ශරීරයේ පස්සති ගතිය තවදුරටත් වැඩි වෙනවා හොඳයි. ඔහොම කරගෙන යන්න. මේ ගැටලුවක් නැහැ. ගිහිල්ලා තියෙන ක්‍රමේ හරි. කියන්නේ සිතුවිලි ආවට එහෙම වටිනකමක් දෙන්න එපා. බලාගෙන ඉන්නයි තියෙන්නේ. කියන්නේ හිත සමනය වෙනවා කියන්නේ කායික පස්සද්ධිය ඇති වෙනවා. චිත්ත පස්සද්ධිය ඇති වෙනවා. මේක નિરાයාසයෙන් සිද්ධ වෙන දෙයක්. හින්දා ගැටලුවක් නැහැ. කරගෙන ගිහිල්ලා තියෙන විදිහ හොඳයි. ඔව්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් අපි ආනාපාන සතිය කරනකොට හිතේ සංසිද්ධියාවක් ඇති වෙනවනි. ඒ අවස්ථාවේදී අපට ඒ වෙලාවට කය ගැන දැනීමක් නැහැ. සිතුවිලි වේදනා සතුට වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒතොර සවිනාංශෝ සිතුවිලි ගලාගෙන එනකොට මට ওই ධර්මදේශනාවක පොඩි මතකයක් තියෙනවා මම දන්නේ ඒක හරිද කියලා. කෙලස් දැන් ගොජ දාලා මේවා එනවා සිතුවිලි එනවා පිට වෙනවා කියනවනේ. අනුශය කෙලෙස් ස්වාමීන් වහන්සේ මෙතන කෙලෙස් කපා හැරීමක්ද වෙන්නේ. එහෙම නැතුව යටපත් වීමක්ද මොකද්ද වෙන්නේ ස්වාමීන් වහන්සේ? ඔය කියන්නේ මේ සංසාරගත කෙලෙස්. ඔව් අනුසය පැත්තේ අවදි වෙන්නේ ඔය විදිහට හිත හොඳට තැම්පත් වෙලා. අ يعني තැම්පත් වෙලාම කියන්නත් බෑ ඉතින්. තැම්පත් වෙච්ච වෙලාවට අර කලින් විස්තර කරා වගේ දැන් රූප අරමුණු නෑ, සද්ද අරමුණු නෑ, රස අරමුණු නෑ. ඔය විදිහට අර ඕලාරික වශයෙන් තියෙන අරමුණු නෑ. ඊළඟට තමයි චේතනා පහල කරන්නෙත් නෑ. දැන් ওই අවස්ථාවේදී හිතට පවතින දෙයක් වමනා නිසා ඔන්න සිතුවිලි ටිකක් අර අනුසය හරහා තමයි ජනිත කරන්නේ. උපද්දවන්නේ. ඉතින් දැන් එතකොට ඕවා ඔය ඒ විදිහට අනුසය හරහා දකින ඒ සිතුවිලි දාමය අපි දකින්න දකින්න අපි නැවත් يعني දැකලා ඒකට අපි වටිනකමක් නොදී අතහරින්න අතහරින්න වෙන්නේ ඒ අනුසය තව දුබල වෙලා යනවා. ඒක ඒක ඇවිල්ලා එක පැත්තක්. ඊළඟට අනිත් පැත්ත තමයි දැන් අපි හිතමු එන්නම රාග අරමුණක් තියෙනවා. දැන් ඔය රාග අරමුණ අපි කලින් දකිද්දී අපේ හිතේ හොඳටම රාගය ඇති වෙනවා. අපි ඒ ඔස්සේ යනවා. අපි ඒකට රැවටෙනවා. ඉතින් নানা ප්‍රකාර දේවල් සිද්ධ වෙනවා. නමුත් ඕක නිකන් අර ඇල් මැරිච්ච විදිහට අපිට දකින්න හැකියාවක් තියෙනවා නම් එතකොට වෙන්නේ අර මේ ඒ හරහා ඇති වෙන්න තිබිච්ච මහා ලොකු අනුසය කොට මේ කියන්නේ කෙලෙස් ධාරාවක් කපා හැරියා වෙනවා. ඔය කෙලෙස් ඇති වුණා නම් නැවතත් අර අනුසය ටික කියන්නේ ප්‍රබල වෙනවා. අනුසය වලට පොහොර හම්බ වෙනවා. නමුත් ඔන්න අපි ඉන්ද්‍රිය සංවරය හරහා ඊළඟට සතිය හරහා ඔය යම්සි මට්ටමකින් ඕකට දෙන වැලියු මේ අගේ අඩු කළා ඒක එහෙම්ම කපා හැරීම හරහා මොකද වෙන්නේ අර අනුසය පෝෂණය වෙන්න ජීවිත හැකියාව අඩු වෙනවා. ඉතින් මේක කියන්නේ එක පැත්තකින් විතරක් මෙන්න මේකෙන් විතරක් වෙනවයි කියලා නිශ්චිත වශයෙන් කියන්න බෑ මේ ක්‍රම රාශියක් කරහා තමයි ඔය දේ සිද්ධ වෙන්නේ. ඉතින් දැන් ඔය බුදුරජාන් වහන්සේ විස්තර කරනවා දැන් සැප වේදනාව අපි මුලා වෙලා හිටියොත් සැප වේදනාවේ මුලා වුණොත් අන්න රාග අනුසය පෝෂණය වෙනවා. ඒ වගේමයි දුක් වේදනාවේදී හඬා වැළපිලා අපි ඒ ඔස්සේ මුසපත් වුණොත් නිකර දෝමනස්සයකටමපත් වුණොත් අන්න පටිඝානුසය මේ තමයි අපිට පෝෂණය වෙන්නේ. ඉතින් ওই විදිහට අපි මේ අනුසය පෝෂණය කරන මාර්ගයකින් අනුසය වඩන මාර්ගයෙන් ඈත් වෙලා අපි මේ අනුසය ටික ටික ටික ටික ප්‍රහාණය වෙන යට මේ එහෙමත් නැත්නම් අනුසය දුබල වෙන ක්‍රමවේදයක් තමයි අනුගමනය කරන්නේ. ඔව්. ස්වාමීන් වහන්සේ අර මේ අර උපාසක මෑණියෝ කිව්වා වගේ මේ භාවනා කරගෙන යනකොට මේ ඇඟිලි තුඩු දක්වාම මේ හුස්ම ආස්වාස හුලං පැලි ආස්වාස් ප්‍රාස්වාස වගේ ගිහිලා මේ ඇඟිලි තුඩු වගේ දක්වා ගමන් කරන බව තේරෙනවා. ඒකත් අනික අර දැන් මම ශරීරයේ පස්සද්ධි ගතිය වගේ දැනෙනකොට වැඩි නිකන් අර සතුටක් වගේ ඇති වුණොත් ඒක ටික වෙලාවකින් නැති වෙලා යනවා. මේ හුඟක් දුරට ඒ සතුටක් ඇති කරගන්න නැතුව උපේක්ෂාවන්ගේ යෝගී ඉන්න පුළුවන් වුණොත් වැඩි වෙලාවක් ඒ තුල ඒ தත්ත්වේ පවතිනවා. එහෙමත් තියෙනවා. ආයෙත් මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් භාවනා කරනකොට කුසල් මත වෙනවා වගේම අකුසලුත් මත වෙනවද සංසාරේ කරපු ඒකද මේ වේදනාවල් එහෙම එන්නේ කියලා දැනගන්නවා. තේරුවන් ඔවයිත හිතන්න අවශ්‍ය නැහැ. මොකක් මත වුණත් දැන් වැඩන්නේ. එකක්වත් වැඩන්නේ. එහෙම්ම එන එක අතහැරලා දැම්මනම් දැන් ඕකට පොහොර දාන්නේ. එච්චරයි දැන් කුසල්ද මේක අකුසල්ද මොන විපාකෙද ඒක ඉතින් ඇත්තටම දැනගන්නත් හරි අමාරුයි මේ කර්ම පක්ෂය එහෙම නැත්නම් කර්ම විෂය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අචින්තයයි කියලා ඉතින් අපිට ඕකේ මේක කුසල්ද අරක කුසල්ද කියලා විග්‍රහ කර කර ඉන්න ගියොත් අන්න අපි විතරක මට්ටමකට වැටෙන්නේ නැවත අර භාවනාව පැත්ත කියන්නේ කරගෙන යන භාවනාව කඩාකප්පල් වෙලා වෙන පැත්තේ වලට යන්නේ ආ ආ හොඳයි හොඳයි වෙන විශේෂ ප්‍රශ්න නැත්තම් අපි අදට නියමිත ධර්ම සාකච්ඡාව මෙතනින් સમાપ્ત කරමු. ඉතින් මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලු කුසල් අපේ මියගේ ඥාති මිත්‍රාදීන්ට දෙවියන් සහිත සියලු ලෝකයාට අපි අනුමෝදන් කරමු.